පින්වත්නි හවස් වරුවට අපි ඉගෙන ගන්නේ මජ්ක්‍ධිම නිකායේ දේශනාව. මේ දේශනාවේ නම දේවදහ සූත්‍රය. දේවදහ නුවර බහලා තිනවනේ. සිද්ධාර්ථ කුමාරයා මහ බෝසතාණන් වහන්සේ උපන්නේ කිඹුල්වත් පුරේ ඉඳලා දේව්දහනුවරට යද්දී ඒ දේව්දහනුවර කිඹුලස් නුවර ඒ ශාක්‍යයන්ගේ උද්‍යානය වන ලුම්බිනි සල්වනයේදී බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ ලුම්බිනියේ වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේ ශාක්‍යයන්ගේ දේවදහ නගරයේ ලුම්බිනි කියන සාල වනෝද්‍යානයේ වැඩ සිටිද්දි තමයි මේ දේශනාව වදාලේ. මේ දේශනාවේ නම දේවදහ සූත්‍රය. මේකදී උන්වහන්සේ කරුණු පැහැදිලි කරන්නේ විමුක්ති මාර්ගයක ගමන් කරන්න ගිහිල්ලා වැරදුණු පිරිසක් ගැන. අපි දන්නවා මේ කාලේ මිනිස්යන්ට වඩා ඒ කාලේ මිනිස්යන්ගේ තියෙන පැහැදිලි වෙනස තමයි ඔව් මේ කාලේ මිනිස්යන් කුසල් මොනවද? ඔව් කිං කුසල ගවේෂි කිං සත්‍ය සත්‍ය මොකක්ද කියලා සොයන්න වෙලාවක් නැහැ. දැන් මේ සමාජ රටාවේ අපි හැදෙන්නේ මිනිස්සුන්ට ජීවිතේ හිතන්න බැරි විදියටයි. ඒ කියන්නේ මේ මිනිස්සු එකම රේස් එකක දුවනවා. ඒ නිසා මේ කාලේ මිනිස්යාට ඒ හිතන්න උවමනා කරන හැකියාව වාසනාව නැහැ, හැකියාව නැහැ, කුසලතා නැහැ. ඒ නිසා බොහෝ දේවල් අහිමි වෙච්ච යුගයක තමයි අපි මේ ඉපදලා ඉන්නේ. බුද්ධ කාලේ එහෙම නෙමෙයි. මිනිස්සුන්ට පුදුමාකාර උනන්දුවක් උනන්දුවක් තිබුණා ලොකු වැවිස්සීමක් තිබ්බා මේ මේ සත්‍ය සුවන්න දැන් අපි වර්තමානයේ ගත්තොත් ඉන්දියාවේ සාදුර වෙන කෝටි 5ක්. නමුත් එහෙම අර ඇවිස් විමුක්තිය සොයා ගැනීම පිණිස කියලා එහෙම විශේෂ උනන්දුවක් එහෙම නැහැ. එහෙම නේ දැන් අර පසුගිය දවස්වල තිබුණා ජනවාරි 17ට අර කුඹ මේලා කියලා සීතලේ වැඩි සාදුරුත් පොප් ඩාන්ස් කළා. එතකොට ඒ කියන්නේ මේ අර ගංගා ඉනේ කවුරු හරි පොප් මියුසික් එකක් දාලා සීතලේ මේ සාදුරු නටනවා. එතකොට මම තේරුම් ගත්තේ මේක මේ මිනිස්යාගේ ජීවිතේ මේ වර්තමානයේ තියෙන පොදු පිරිහීම. පොදු පිරිහීම. ඒ කාලේ මිට වෙනස වෙනස්කමක් තිබුණා. මොකද්ද? මේ ජීවිතය අවබෝධ කරන්න ඕනේ කියලා ලකූ පිරිසකගේ තිබුණා විශාල කැමැත්තක්. ඒ කැමැත්තත් එක්ක තමයි සත් ශාස්ත්‍රරු පහළ වුණේ. නිගණ්ඨනාථ පුත්‍ර ආජිතකේස කම්බලි මක්කලි ගෝසාල පගුදකච්ඡායන සංජේ බිල්ලට්ටි පුත්‍ර ආදී පිරිස් එක්තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ මක්කලි ගෝසාලයා මිනිස් කෙමනක් වගේ කියනවා. දැන් කෙමන කියලා කියන්නේ අර කූරු වලින්, ලී කූරු වලින් හදපු ගොට්ටක් වගේ එකක්. එතකොට ඒක වතුරට දැම්මට පස්සේ අර පොඩි ගොට්ටෙන් තමයි ගොට්ටේ අර කොණෙන් තමයි මාළුව ඇතුළට රින් ගන්න. ඊට පස්සේ මාළුවට ගොඩ එන්න බෑ. කෙමන හිර වෙනවා. මේ මක්කලියා මේ කෙමනක් කියන මිනිස් කෙමනක් කියනවා. ඒ කියන්නේ මේ මතේ ගත්තට පස්සේ ඒකෙන් මනුස්සයෙක් ගොඩ එන්නේ ඒ මතේ තිබුණේ මෙච්චරයි. මක්කලි ගෝසාල කිව්වේ අපි හැම කෙනෙකුටම දෛවයෙන් උරුම වෙච්ච දෙයක් තියෙනවා. ඒකේ ලස්සන ඉතින් හැඩදාලා කියන්නේ ඇති. දෛවයෙන් උරුම වෙච්ච දෙයක් තියෙනවා. ඒ තමයි අපි කැමතුණත් අකමැතුණත් 84000 යෝනිවල අපි පුදින්න ඕනේ. ඒ උපදිලා ඉවරෙච්ච ගමන් ඔටෝ අපි විමුක්තියට යනවා. එතකොට ඒ සඳහා අපට අමුතියෙන් කරන්න දෙයක් අමුතියෙන් වීරියක් කරන්න දෙයක් මේ වීරිය උත්සාහය කියන බොරු දේවල්. ඊට පස්සේ උපමාවක් කිව්වා නූල් බෝලයක් අරන් කවුරු හරි කෙනෙක් කන්දක් උඩට ගිහින් ඔව් නූලේ කොන අල්ලගෙන නූල් බෝලේ වීසි කළ ගමන් අර නූලේ දිග ප්‍රමාණයට විතරයිනේ ඒ පන්දුව යන්නේ ඊට පස්සේ යන්නේ නැහැ. ඒ වගේ තමයි අපි හැමෝගෙම අපි යන්නේ එක්තරා දුරකට විතර ඒක යන්න දෙන්න. ඒ කියපු කතාවට ලොකු පිරිසකට දරබාරගේ වැහිලා ගියා. දැන් බලන්න දැන් බුද්ධ දේශනාවට මතකද සත්‍ය අවබෝධයට උපකාර වෙන ප්‍රධාන කරුණු දෙක. මොකද්ද? සද්ධර්ම ශ්‍රවණය බාහිරින් අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනේ. අභ්‍යන්තරේ අනිවාර්යයෙන්ම එන්න ඕනේ මතුවෙලා යෝනිසෝ මනසිකාරය. එතකොට අභ්‍යන්තරයේ යෝනිසු මනසිකාරයේ කුයිතරම් තිබ්බත් ඒක මතුවෙන්නේ බාහිරින් සද්ධර්ම ශ්‍රවණේ නොලැබෙන තුරු නොලැබ යම් තාක් නොලැබී යනවාද ඒ තාක් නැහැ. ඒතර බලන්න මේ ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි මේ ධර්මයේ මිනිසුන්ට කරුණාවක් මෛත්‍රියක් තියෙනවා නම් මේක කියන්න කිව්වනේ. එතකොට ඊබඳු ලෝකයක අර බුදු කෙනෙක් පහළ වුණාම සත්‍ය මොකද්ද කියලා අවිස්සුණු සමාජයේ සමාජයක නිගණ්ඨනාථ පුත්‍ර වෙන පාරක් කිව්වා. අජිත කේස කම්බලි වෙන පාරක් කිව්වා. සංජය බෙල්ලට්ටි පුත්‍ර වෙන පාරක් කිව්වා. මක්කලි වෙන පාරක් කිව්වා. මේ වගේ එක එක පාරවල් කීකේ ගියා. බුදුරජාණන් වහන්සේට නිගණ්ඨ පිරිසක් හම්බ වෙලා ඒගොල්ලන්ට උන්වහන්සේ දැනුවත් කරන්න ගත්ත මහන්සියක්. ඊට පස්සේ උන්වහන්සේ පස්සේ කාලේ භික්ෂුන් වහන්සේලාට කියනවා. ඒතර උන්වහන්සේ ඒක දේශනා කළේ ලුම්බිනි සල්වනේ වැඩ සිටිද්දී භික්ෂුන් වහන්සේලා සමග. උන්වහන්සේ දේශනා කරා භික්ෂුන් වහන්සේලාට මහණෙනි මට හම්බ වෙලා තියෙනවා මේ ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු මෙන්න මෙහෙම කියනවා. මේ ලෝකේ යම්කිසි පුද්ගලයෙක් සැප විඳිනවා නම් එහෙම නැත්නම් දුක් විඳිනවා නම් එහෙම නැත්නම් මධ්‍යස්ථ වේදනාවක් විඳිනවා නම් දැන් වේදනා තුනක් ගැන සම්මතයක් තියෙනවනේ එකක් සැප එකක් දුක එකක් මධ්‍යස්ථ බව මේ මේ මතේ සමහරු කියනවලු මේ මේ සප්පදුක උපේක්ෂා කියන මේ සියලුම විඳීම් පෙර කර්මයෙන් හැදෙන්නේ. දැන් අපි ඉගෙන ගත්ත ස්පර්ශය ප්‍රත්‍යෙන්නේ. ඒතොර ඒගොල්ලොන්ට උගන්වලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කර මහණෙනි සමහරු කියනවා මේ සප්පදුක් උපේක්ෂා මේවා ඇති වෙන්නේ පෙර කර්මයෙන් කියලා. එතකොට ඒ නිසා පෙර කර්මෙන් ඇති වෙන නිසා මේක ඔව් ශරීරයට වද දීලා මේ කර්මය නැති කරන්න ඕනේ. අලුත් කර්ම නොකර ඉන්න ඕනේ. එතකොට අනාගතේ කර්ම රැස් වෙන්නේ එතකොට මේ ශරීරයට වද දෙනකොට තියෙන කර්ම සේවෙලා යනවා. එතකොට දුක සේව වෙනවා. එතකොට වේදනා සේව වෙනවා. එතකොට යා දුකින් නිදහස් වෙනවා කියලා මතයක් කියාගෙන යනවා. දැන් එතන මොකද්ද මේ ඒ කාලේ මිනිස්සු කියාපු එක්තරා මතයක්? යම් මිනිසෙක් සැප වේවා. හයිය කියන්නේ නිදිමත යන්නත් එක්ක. සැප වේවා දුක වේවා උපේක්ෂාව වේවා මේ හැම විදීමක්ම පෙර කර්මෙන් හටගන්නේ ඒ නිසා ශරීරයට දුක් දීලා මේක නැති කරන්න පුළුවන් දුක නැති එතකොට අලුත් කර්ම නොකර සිටීමෙන් අලුත් කර්ම හැදෙන්නේ නැතුව ඉන්න පුළුවන් එතකොට වේදනාවක් නැති වෙනවා දුකක් නැති වෙනවා නිදහස් කියලා කියනවා මහණෙනි මේම කියන්නේ කවුද නිගණ්ඨයෝ. කවුද මේ මතය කිව්වේ? නිගණ්ඨයෝ. ඉතින් මේ ওই මතයට හිටපු නිගණ්ඨයෝ ටිකක් දුෂ්කර ක්‍රියා කර කර ඉන්න තැනකට මහණෙනි මම ගියා. මං ගිහින් නිගණ්ඨයන්ගෙන් ඇහුවා නිගණ්ඨයිනි ඔහෙලාගේ මතයක් මෙන්න මෙහෙම තියෙනවා. මොකක්ද මේ මතේ? සපක් වේවා දුකක් වේවා උපේක්ෂාවක් වේවා යම් විදීමක් ඇද්ද? ඒ සෑම විදීමක්ම පෙර කර්මෙන් හට ගන්න තියෙන්නේ. එතකොට තපස් කළා ශරීරයට වද දීලා මේ කර්මය නැති කරන්න ඕනේ. අලුත් කර්ම නොකර ඉන්න ඕනේ. එතකොට උඹ නිදහස්. මේව මතයක් මේ ඔහෙලා විශ්වාස කරන්න ඔය තපස් කරන්න කියලා ඇහුවා. කියන මහණෙනි එතකොට මේ නිගණ්ඨ කිව්වා එසේය ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අපි ඒක විශ්වාස කරනවා මුන් අපිට සැපක් ලැබුණත් දුකක් ලැබුණත් උපේක්ෂා ලැබෙන මේ ඔක්කොම පෙර කර්මයක් නිසා අපට මේ ලැබුණේ මේවා අපිට වද විදලා ඉවර කරන්න පුළුවන් කියලා බුදුරජාන් වහන්සේ නා එහෙමද මේ එතකොට ඔයගොල්ලෝ දන්නවද ඔයගොල්ලෝ පෙර හිටියා කියලා දැන් මේ සැප දුක් උපේක්ෂා ඉන්න ඔක්කොම පෙර කර්මයන් නිසා නම් පෙර ඕගොල්ලෝ හිටියා කියලා දන්නවද? කවුරු වෙලාද ඔබ හිටියේ? එතකොට ඒ නිගන්ඨය උත්තර දුන්නා අනේ අපි එහෙම එකක් දන්නේ නැහැ. එතකොට අහන ඔයගොල්ලෝ එහෙනම් දන්නේ නැහැ පෙර ඔයගොල්ලෝ විපන්නාද නැද්ද කියලා දන්නේ නැහැ. එතකොට බුදුරජාන් වහන්සේ කියන මහණෙනි ඊට පස්සේ මම ඇහුවා උන්දලාගෙන් මේ එතකොට ඔහෙලා දන්නවාද පෙර ජීවිතේ පව් කළාද නැද්ද කියලා. අනි අපි ඒක දන්නෙත් නෑ කිව්වා. එතකොට එතකොට ඔයගොල්ලෝ ඔයගොල්ලෝ දන්නවද මේ පෙර ජීවිතේ අපි මේ අසවල් අසවල් පව් කළා තියෙනවා කියලා දන්නවද? අනේ අපි එහෙම දෙයක් දන්නෙත් නෑ කිව්වා. ඊට පස්සේ එහෙනම් ඔහෙලා දන්නවාද දැන් ඔන්න ශරීරයට දුක් දීදී දුෂ්කර ක්‍රියාවක යෙදෙනවා. මේ ශරීරයට දුක් දීම නිසා දැන් අපිට මෙච්චර පව් කොටසක් ගෙවිලා ගියා. තව අපි ගත්තොත් ඔන්න 120ක් ගෙවුණා. ඒ තව 100ක් කීයක් තියෙනවද? 180ක් තියෙනවා. ඒතර මේ ටික ඉවර වුණාම පව් ටික ගෙවිලා සම්පූර්ණ වුණා කියලා එහෙම තේරෙනවද කියලා ඇහුවා. අනේ එහෙම එකක් අපිට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ එහෙනම් ඔහෙල දන්නවද මේ ජීවිතේ අකුසල් ප්‍රහාණය කොට කුසල් කුසල් උපදවාගෙන ඒ කුසල් තුල රැඳිලා ඉන්න දන්නවද? මොකක්ද ඇහුවේ? අකුසල් ප්‍රහාණය කරලා කුසල් උපදවාගෙන ඒ කුසලයේ තුල ඉන්න දන්නවද? අනේ නෑ කිව්වා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඔයලා හරි જાතියක් නේ. ඈ ඔහි තපස් කර කර ඉන්නවා. දුෂ්කර ක්‍රියා කර කර ඉන්නවා. ඇහුවාම කියනවා සැප වේවා දුක වේවා උපේක්ෂා මේ ඔක්කොම හටගන්නේ පෙර කර්මයන් නිසායි කියලා තපස් කිරීමෙන් තමයි මේ මේක නැති කරන්න තියෙන්නේ අලුත් කර්ම නොකර ඉන්න තියෙන්නේ ඊට පස්සේ මේ කර්මයේ සෙවුනාම වේදනාශය වෙනවා වේදනාශය වුනාම දුක සෙවෙනවා කියනවා ඉතින් ඊට පස්සේ දැන් එහෙනම් ඔහෙලගෙන් මම දැන් ඇහුවා මොකක්ද ඇහුවේ පෙර උන්න බව දන්නවාද? එතකොට මොකද්ද දීපු උත්තරේ? අනේ නෑ කිව්වා. ඊට පස්සේ එතකොට ඔහෙලා පෙර පාප කර්ම කළාද? අනේ ඒක දන්නේත් නෑ කිව්වා. ඔබ කොයි කොයි જાතිය පාප කර්මද කළේ? ඒක දන්නේත් නෑ. එහෙමනම් උන්වහන්සේ දාලා අපි ඒක ආතාරෙමු. ඊට පස්සේ ඇහුවා ඔව් දැන් මේ දුෂ්කර ක්‍රියා කළා කළා දැන් පව කොච්චර දිරවලා ගියාද? තව දිරවන්න කොච්චර ඉතුරු වෙලා තියෙනවද? ඒක දන්නේ නැහැ. ඊට පස්සේ ඇහුවා ඔව් අකුසල් ප්‍රහාණය කරලා කුසල් උපදවාගෙන ඒ උපදවාගත්තු කුසල් තුල රැඳිලා ඉන්න ක්‍රමේ දන්නවාද? ඒක දන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා හැබැයි නිගණ්ඨයනි ඒක දන්නවනම් අඩු ගණනේ අර කලින් කියපු එක නෑ නෑ ඒ මොකක්වත් නොදැන අර කලින් කියපු එක ගැලපෙන්නේ නෑ කිව්වා. ඒ උපන්නා කියලා දන්නෙත් නෑ. කර්ම කොලාද නැද්ද කියලා දන්නෙත් නෑ. කොයි જાතිය කර්ම කළේද කියලා ඒක දන්නෙත් නෑ. දැන් දුෂ්කර ක්‍රියා කළා කොච්චර කර්ම ඉවරද කියලා ඒක දන්නෙත් නෑ. අකුසල් ප්‍රහාණය කළා කුසල් උපදවා ගන්න කොහොමද කියන එක ඒක දන්නෙත් නැහැ. ඒ නිසා ඔයලාට කිසිසේත්ම ගැළපෙන්නේ අර කතාව කියා. කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. හැබැයි මෙහෙම වුණා නම් දැන් ඕගොල්ලන්ගෙන් අහනවා පෙර ඔගොල්ලෝ හිටි බව බුදුරජාණන් වහන්සේ අහනවා නිගණ්ඨයන්ගෙන් පෙර මේ නිගණ්ඨ හිටි බව දන්නවද ඔව් අපි දන්නවා. ඊට පස්සේ අහනවා හරි. පව් කළ බව දන්නවද? එතකොට කියනවා ඔව් අපි දන්නවා. එතකොට මේ අසවල් අසවල් පව කළා කියලා ඔයගොල්ලෝ දන්නවාද? ඔව් අපි දන්නවා. ඊළඟට ඔව් මේ ශාරීරියට දුක් දෙමින් මෙච්චරක් ඉවරයි. තව 100ට මෙච්චරක් ඉතුරුයි. ඒ ටික මේ කාල පරිච්ඡේදය කරලා ඉවර කරන්න පුළුවන් කියලා. ඒක දන්නවාද? දන්නවා. එතකොට අකුසල් ප්‍රහාණය කරලා කුසල් උපදවාගෙන ඒ කුසල් තුල ඉන්න හැටි දන්නවද? දන්නවා. අන්න එහෙම උත්තරයක් කොහෙලා දුන්නා නම් අර කලින් කියාපු එක ගැළපෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ මේකක් කියන වෙන්න ඕනේ විමුක්තියක් හොයන කෙනෙකුට. ඔන්න මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්යාට කවුරු හරි කෙනෙක් විසපවාපු ඊතලයකින් විදිනවා. විසපවාපු ඊතලයකින් විදිනවා. මුද්දට පස්සේ ඒ විත්පහරකෑ පුද්ගලයාව අරගෙන වෛද්‍යවරු ගාවට අරන් යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ? ආරක ගලවනවා. ගලවුවට පස්සේ තුඩ හිටිනවා ශරීරය ඇතුලේ. විස තුඩ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතකොට අර ශෛල් ශල්්‍ය වෛද්‍යවරයා අර කටු අරන් දාන මේ විස කටු අරන් දාන එකෙන් මේ ඒ තුවාල ගියපු තැන පාදලා පාදලා මස් පාදලා කටුව හොයනවා. එතකොට ඒ හේතුවෙන් ඒ පුද්ගලයාට ලොකු වේදනාවක් විඳින්න වෙනවා. ඊට පස්සේ හොයලා හොයලා සියුම් විදියට ඒ කටුව අඬු දෙකෙන් අල්ලලා ඇදලා ගන්නවා. එතකොටත් මේ පුද්ගලයාට අර මස කාගෙන ගින්නේ තියෙන්නේ වේදනාවක් විඳින්න වෙනවා. ඊට පස්සේ තුවාලේ තියෙන ප්‍රදේශයේ හොඳට බෙහෙත් වලින් සෝදනවා. එතකොටත් එයාට විශාල වේදනාවක් විඳින්න වෙනවා. ඊට පස්සේ එතන ඒ තුවාලෙට බෙහෙත් දානවා. එතකොටත් ලොකු වේදනාවක් යා විඳ විඳා ඉන්නේ. ටික දවසක් යද්දී ආගේ තුවාලේ සම්පූර්ණයෙන්ම සුව වෙලා මස් වැඩිලා දැන් තුවාලේ වැහිලා යනවා. ඊට පස්සේ දැන් ඔන්න යා කල්පනා කරනවා මට මේ ඊතලයකින් පහර කාලා හරි කරදරයකට වැටෙන්න වුණා. ඊට පස්සේ මාව මගේ යාළුවෝ වෛද්‍යවරයෙක් ගාවට ගෙනිච්චයි. වෛද්‍යවරයා මොකද කළේ? ඊතලේ අයින් කළා. මේකේ තුඩ මාස්සය තුලේ කාගෙන ගිහින් තිබ්බා. මේක හිමීට හිමීට අර මේ කටුවෙන් පාද පාද පාද ඒ විස තුඩ හොයනකොට මං හරි වේදනාවක් වින්දා. ඊට පස්සේ ඒ තුඩ ඇදලා ගනිද්දි මං හරි වේදනාවක් වින්දා. ඊළඟට බෙහෙත් වතුරෙන් ඒ තුවාලේ සෝදද්දි මං හරි වේදනාවක් වින්දා. ඊට පස්සේ ඒකට බෙහෙත් දමද්දි මං හරි වේදනාවක් වින්දා. හැබැයි දැන් මම සනීපයි. දැන් මම සනීප වෙලා ඉන්න මට දැන් ඕන තැනක යන්න පුළුවන්. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ විදිහට වෙච්ච දේ දන්නවනම් දැන් අර කියන්නේ ඒ දුක වින්දය යම්කිසි කාරණයක් සඳහා ඒ කියන්නේ තුවාලයක් තිබුණා විස හුලක් තිබුණා විස කටුවක් තිබ්බයි කටුව ඇදලා ගත්තා ඊට පස්සේ බෙහෙත් වලින් හේදුවා ආයෙ බෙහෙත් දැම්මා එතකොට යාට දුක විඳින්න සාධාරණ හේතුවක් තියෙනවා ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා නිගණ්ඨේනි නුඹලටත් විඳවන්න සාධාරණ හේතුවක් තියෙන්න ඕනේ මොකද ඔහෙල දන්නවනම් පෙර හිටියා සාධාරණ හේතුවක් තියෙනවා ඔහෙල දන්නවනම් පෙර පාප කර්ම කළා සාධාරණ හේතුවක් තියෙනවා ඔහෙල දන්නවනම් පෙර අසවල් අසවල් පාප කර්ම කළා. සාධාරණීතුවක් තියෙනවා. ඔහෙලා දන්නවනම් දැන් මෙච්චර මෙච්චර කාලයක් අපි ශරීරයට දුක් දුන්නා. තා මෙච්චර කාලයක් අපිට දුක් දෙන්න තියෙනවා. එතකොට මේ දුක ඉවරයි කියලා සාධාරණ හේතුවක් තියෙනවා. ඊට පස්සේ ඔහෙලා දන්නා මේකෙන් ඔක්කොම අකුසල් ප්‍රහාණය කළා ප්‍රහාණය වුණා. කුසල් ලිපදුන දැන් අපි ඒ කුසල් තුල ඉන්නවා. එහෙමනම් සාධාරණ හේතුවක් තියෙනවා. එහෙම වුණොත් අන්න අර කතාව කියන්න කිව්වා. මොකක්ද මේ කතාව? ඔව් යම් සැපක් ඇද්ද දුකක් ඇද්ද උපේක්ෂාවක් ඇද්ද මේ ඔක්කොම පෙර කර්මෙන් සිද්ධ වෙන්නේ ඒ නිසා ශරීරයේ දුක් දීලා ඒ කර්මේ ක්ෂය කරන්න ඕනේ අලුතින් කර්ම නොකර ඉන්න ඕනේ එතකොට යා දුකෙන් නිදහස් එහෙමනම් කමක් නැහැ කිව්වට නමුත් ඒක මේ වෙලා තියෙන්නේ ඔහෙලගේ දැන් ඇහුවා කලින් හිටිය බව දන්නවාද කියලා දන්නේ නැහැ. පව් කළාද කියලා කළ බව දන්නවද කියලා ඇහුවා. දන්නේ නැහැ. ඊළඟට ඔව් මොන මොන જાති පවුද කළේ කියලා ඇහුවා. ඒක දන්නේත් නැහැ. ඊළඟට මේ ශරීරයේ දුක් දීලා කොච්චර පව ඉවරද? ඉවර වෙන්න තව කොච්චර තියෙනවද කියලා ඇහුවා. ඒක දන්නේත් නැහැ. අකුසල් ප්‍රහාණය කළා කුසල් උපදවාගෙන ඉන්න හැටි ඇහුවා. ඒක දන්නේත් නැහැ. ඔයලට කවුද ওই පචේ කිව්වේ කියලා ඇහුවා. ඊට පස්සේ කියනවා අනේ අපිට මේක කිව්වේ නිගණ්ඨනාත පුත්‍ර. කවුද මේක කියලා තියෙන්නේ? නිගණ්ඨනාත පුත්‍ර. කියනවා මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නිගණ්ඨනාත පුත්‍ර කියන්නේ අප්පා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කිව්වා. සබ්බඤ්ඤෝ ඒ කිව්වේ සර්වඥයි සියල්ල දන්නා කෙනෙක්. සබ්බ දස්සාමි සියල්ලම පේනවා. අපරිශේෂ ඥාන දස්සනම් පටජානාති. එයාට කොහොමද තියෙන්නේ? ඔව් fully complete knowledge. සම්පූර්ණ ඥානෙ. එයාට තියෙනවා කොහොමද? චරතෝච මේ ඇවිදගෙන යන විටත්. චිත්තතෝච හිටගෙන ඉන්න විටත්. සුතස්සච නිදාගෙන ඉන්න වෙලාවටත්. ජාගරස්සච අවදියෙන් ඉන්න වෙලාවටත්. සතතං සමිත හැම වෙලාවෙම එයාට ඥානෙ තියෙනවා. උන්නේ තමයි අපිට කිව්වේ එම්බා නිගණ්ඨරුනි තොපි පව් කරපු අය. දැන් මේ ගෝලයන්ට කියපු නිගණ්ඨනාථ පුත්‍ර. ඒ නිසා මම දැන් ඔන්න ක්‍රමයක් හොයාගත්තා වද දෙන්න මේ ශරීරයට ශරීරයට වද දීලා මේ කරපු පව් ගෙවා පල්ලා. ආයේ පව් අලුතින් පව් නොකර හිටපල්ලා. එතකොට මේ පරණ මේ තපස් කරමින් මේ මේ විදිහට ශරීරයේ දුක් දිගේ ඉන්නකොට පව ටික ඔක්කොම ගෙවිලා යයි. එතකොට උඹලගේ කර්මීස්සේ වෙනවා. දුකස්සේ වෙනවා. සැප දුක් වේදනාත් සේ වෙනවා. උඹල නිදහස්. ඊට පස්සේ කියනවා බවත් ගෞතමයන් වහන්සේ අපි හරි ආසයි මතේට. කවුද මේ නිගණ්ඨවරු කියන්නේ? අපි ඒකට හරි ආසයි. තීන චම්මා අත්තමනාති. එයින් අපි සතුටු වෙනවා. එතකොට දැන් බලන්න කවුරු හරි කෙනෙක් චම් දෘෂ්ටියකට ආසා කරගෙන ඉන්න තාක්කල් ඒ කෙනාට සත්‍යව වෙන්නේ මේ ධර්මයේ අවබෝධ කරගන්න ඕමනා කරන මූලික සුදුසුකමක් තමයි සුප්පටි නිස්සග්ගි. මේ ලෝකේ ඉන්නවා මේ චරිත දෙකක්. එකක් තමයි දුප්පටි නිස්සග්ගි. අල්ලගත්තු මතේ අතහැරගන්න බැරි අය. ඒගොල්ලන්ට මොකද්ද කියන්නේ? දුප්පටි නිස්සග්ග. පටි නිස්සග්ග කියන අතාරිනවා. දුප්පටි නිස්සග්ග කියන අතාර ගන්න බැරි අය. මොනවා හරි වැඩකට නැති මොනවා හරි දෙයක් අල්ලගෙන ඒකේ ඔහි කාල් ගෑවි ගෑවි ඉන්නවා. ඒගොල්ලන්ට මොකද්ද කියන්නේ? දුප්පටි නිස්සග්ග. ඒගොල්ලන්ට අතාරින්න බෑ. තව සමහරව ඉන්නවා සුප්පටි නිසදියා මතයේ ඉන්නවා. හැබැයි නිදහස් පුද්ගලෙක්. එතකොට මොකද වෙන්නේ? එයා නිදහස් පුද්ගලයෙක් වශයෙන් ඉඳගෙන යම්කිසි මතයක් දරාගෙන ඉන්නවා. එතකොට අලුතෙන් එනකොට දැනුමක් එයාට අර මතය හරිද වැරදි කියලා තෝරලා ඒක වැරදි නම් ඒ මතය අතාරිනවා. එයාට කියන්නේ සුප්පටි නිස්සග්ගි. මේ ධර්මයේ අහුවෙන්නේ අන්න එයාට විතරයි. කාටද අහුවෙන්නේ? සුප්පටි නිස්සග්ගි. පහසුවෙන් මත ගල්ලාගත්තු මත අත්හරින්න පුළුවන් කෙනා. පහසුවෙන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිගණ්ඨයනි මේ ලෝකේ තියෙනවා මෙලෝදීම දෙයාකාරයක විපාක දෙන කරුණු පහක් මෙලෝදීම දෙයාකාරයක විපාක දෙන කරුණු පහක් ඒ තමයි සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිඥානකාන්ති. මෙන්න පහ. සද්ධා, රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක, දිට්ඨි නිඥානකාන්ති. සද්ධා කිව්වේ යම් කිසි දෙයක් විශ්වාස කිරීම, අදහා ගැනීම. රුචි කිව්වේ යම් කිසි දෙයකට ඇති කැමැත්ත. අනුස්සව කිව්වේ යම් කිසි දෙයක් අසා තිබීම. ආකාර පරිවිතක්ක කිව්වේ කල්පනා කොට කොට යම් කිසි දෙයක් ගලපා ගැනීම. දිටි නිඥානකන්තික යම් කිසි දෙයක් කෙරෙහි මතයකට පැමිණීම. ඒතර මේවැය තියනවා කිව්ව දෙයාකාර විපාක. එතකොට අහනවා බුදුරජාණන් වහන්සේ අහනවා එතකොට ඔබට මේ අතීතයේ ගැන අතීත ජීවිත ගැන ඇයි කිව්වනේ මේ අතීතයේ උඹලා පව කරපු අය කියලා මේ නිගණ්ඨනාත පුත්‍ර නිගණ්ඨනාත පුත්‍රයන් කොම්පස අතීතයේ උඹලා පව කරපු අය කියලා ඒ කෙරෙහි ඔබේ පැහැදීමක් ඇති වෙන තිබෙච්ච පදනම මොකද්ද කියලා ඇහුවා අතීතයේ පව කරපු අය කියව පස්සේ ඒකට රුචිය දක්වන්න ඔබට හේතු වෙච්ච පදනම මොකද්ද කියලා ඇහුවා අතීතයේ ඔහෙලා පව කරපු අය දැන් මේ මෙන්න තියෙන මං ක්‍රමයක් හොයාගෙන වද දීපල්ලා කියලා කිව්වහම ඒකට කරුණු කල්පනා කරපු පදනම මොකද්ද කියලා ඇහුවා. ඊට පස්සේ ඒක මතවාදයක් වශයෙන් ගන්න පදනම් වෙච්ච දේ මොකද්ද කියලා හැබැයි ඔය වෙලට කිසිම පදනමක් නම් මේකට නැහැ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණින් ඊට පස්සේ මුන්ගේ නිගණ්ඨයන්ට කිව්වා නිගණ්ඨයන්ගේ මෙහෙම වහරි. එතකොට දැන් නිගණ්ඨ නාථ පුත්‍ර මොකද්ද කිව්වේ? ඔහෙලා විදින් වහන්සේ සැපක් වේවා දුකක් වේවා උපේක්ෂාවක් විදිහට මේ ඔක්කොම විඳින්න හේතුව පෙර කරපු කර්මයක් අතීතයේ ඔහෙලා පව් කරපු අය. ඒ නිසා දැන් මේ පව් වලින් බේරෙන්න නම් ඔය ශරීරයට දුක් දෙන්න කියලා දැන් කියලා තියෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ ආනෝ එහෙනම් දැන් ඔන්න ඔහෙලා ශරීරයට දරුණු විදියට දුක් දෙනවා. දුක් දිදී ඉන්නවා. අපි ගත්තොත් ඔන්න දැන් තැනක කොහේ හරි වාඩිලා ඉන්නවා කියලා කඩිබුලක් කිලක් කුලප් වෙලා වඩල තැන එනවා ඇඟට ඇඟට කොට එනවා. දැන් කඩි හපනවා. දැන් මේ සද්දයන් තියෙන්න ඕනේ. ඔව් දත් මදින්න බෑ. නාන්නේ නෑ. එතකොට කොන්නේ තල්ල දෙකත් අද කරලා ඔව් උදර දැන් නම් තල්ලට දැන් නිකම්ම මේ ඇඟිල්ලෙන් ගලවනවා කොණ්ඩේ. මුළු කෙස්ම උඩ ඇඟේ ගලවනවා ඔළුවේ. එතකොට නාන්නේ නෑ. හිටගෙන තමයි මේ ඇඟිලි වලින් ලෙව කකා කෑම කන්න තියෙන්නේ. ඒතකොට දිසා තමයි වස්ත්‍ර. ඊට දැන් එහෙම ඉඳෙද්දි ශරීරයේ සත්තු වහලා හිටියොත් සත්තු අරන් දාන්නේ නැහැ. ඊළඟට මහා ගිනි කාශ්‍යක අවුවේ ගල්තලාවේ වාඩි වෙලා ඉන්න වටේ කිඩිකුඩ වල ගහගෙන. දැන් එතකොට අහන බුදුරජාණන් වහන්සේ අහන එතකොට ඔහෙලා මෙහෙම විඳෝ විඳෝ ඉන්නකොට කටුක වේදනාවක් දැනෙනව නේද? දැනෙනවා. ඊට පස්සේ අහනවා යම් වෙලාවක තපස් කරන්නේ නැද්ද? ඒ වෙලාවටත් දැනනවද කියලා අහනවා. ඒ වෙලාවට නෑ කියනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එතකොට දැන් බලන්න ඕගොල්ලන්ට මේ ශරීරයේ වේදනාව දැනෙන්නේ තපස් කරන වෙලාවට විතරනේ එතකොට තපස් කරන්නේ නැති වෙලාවට වේදනාව දැනෙන්නේ නැහැ නේ එහෙනම් මේක හිතාමතා ඇති කරගත්ත එක මිස පෙර කර්මයක් නෙමෙයිනේ බුදුරජාන් වහන්සේ ආනෝ නිගණ්ඨින්ගේ මේ පෙර කර්මයක් නෙමෙයි නෙමේ හිතාමතා දෙන වදයක් නේ. හැබැයි මේව වුණා නම් දැන් ඔහෙලා ශරීරයට වේදනා ශරීරයට දුක් දෙද්දි දෙද්දි වේදනාව අඩු වුණා නම් අන්න තීරණයක් ගන්න පුළුවන් පෙර කර්මයක් තමයි මේ අපි මේ තපස් රැකීමෙන් මේ වේදනාව ගෙවිලා ගියා. නමුත් දැන් වෙන්නේ මොකද්ද? තපස් රකින වෙලාවට තියෙන වේදනාව තපස් රකින්න නැති වෙලාවට නෑ. හැබැයි තපස් රකින්න නැති වෙලාවටත් වේදනාව තියෙනවා නං. තපස් රකින්න වෙලාවට වේදනාවක් නැති වෙනවා නම් එතකොටත් ඔහෙලට තියෙනවා හිතන්න අදහසක් මේ තියෙන්නේ පෙර කර්මෙන් හටගත්තු දේ තමයි දැන් මං තපස් කළාම වේදනාව නැති වෙලා යනවා කියලා. ඉතින් ඒක වෙන්නේ නෑ. ඒ නිසා වෙලාවට මේ අර කලින් කියාපු ප්‍රකාශ කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ කිව්වා. ඒ නිසා මේ ලෝකේ අපහාසයට අගෞරවයට හේතු වෙනවා කොහෙලගේ ওই තපස් කිරිල්ල. එයි මොකද ඒ තමන්ගේ දෘෂ්ටිය තමන්ගේ ඉදිරිපත් කරන මතවාදය තමන්ගේ වැඩ පිළිවෙලත් එක්ක ගැලපෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ අහනවා බුදුරජාණන් වහන්සේ නිගන්ඨයේදී මෙලොව ජීවිතේ විපාක දෙන්න තියෙන කර්මයක් පුළුවන්ද කියලා අහනවා උපක්‍රමයකින් පරලෝ ජීවිතේට දාන්න. ස්වාමීනි මේ ගෞතමයන් වහන්සේ කරන්න බෑ කිව්වා. ඊළඟට යන පරලෝ ජීවිතේ විපාක දෙන්න තියෙන කර්මයක් උපක්‍රමයකින් මෙලෝ ජීවිතේට ගන්න පුළුවන්ද කියලා අහනවා. ඒක කරන්නත් බෑ කිව්වා. ඊට පස්සේ අහනවා සැපයක් උපද්දවලා දෙන කර්මයක් දුකක් උපද්දවා දෙන කර්මයකට හරවන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒක කරන්නත් බෑ කිව්වා. දුකක් උපද්දවා දෙන කර්මයක් සැපයක් උපදවන කර්මයකට හරවන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒක කරන්නත් බෑ කිව්වා. ඊළඟට අහනවා මේරීමෙන් විපාක දෙන කර්මයක් නොමෝරා විපාක දෙන්න හදන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒක කරන්නත් බෑ කිව්වා. ඊළඟට ඇහුවා නොමෝරා විපාක දෙන කර්මයක් මෝරලා විපාක දෙන කර්මයකට හරවන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒකත් බෑ කිව්වා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අහනවා නිගණ්ඨේනි එතකොට මේ බොහෝ විඳින්න තියෙන කර්මයක් ස්වල්පයක් විඳින විදිහට හරව ගන්න ඔබට පුළුවන් ද කියලා ඔය තපස් කර කර. ඒකත් බෑ කිව්වා. ඊට පස්සේ ඇහුවා ස්වල්පයක් විඳින තියෙන කර්මයක් බොහෝ විඳවන්න හදාගන්න පුළුවන් ද කියලා ඇහුවා. ඒකත් බෑ කිව්වා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉතින් එකක්වත් ඔහෙලට ඒ එකක්වත් කරන්න බෑ. එහෙනම් ඔය ඔහෙලා ඔහෙලට මේ ලෝකෙ මෙන්න මෙහෙම මත තියෙන මිනිස්සුන්ගෙන් අ르බුද ඇති වෙනවා කියුවා. සමහර මිනිස්යන් ඉන්න මෙන්න මේ වගේ මතයක් දරනවා. කොහොමද මේ සියල්ල සිද්ධ වෙන්නේ සැප දුක් විඳින්නේ පෙර කරපු කර්ම නිසායි කියලා. ඒගොල්ලෝ කෙලින්ම ඔහෙලට ඇඟිල්ල දික් කරන්නේ. මොකද්ද? තොපි පෙර කර්ම කරපු අය. ඒ නිසා තමයි තොපි ඔය විඳින්නේ කියලා ඇඟිල්ල දික් කරයි කිව්වා. ඊළඟට දේවමැවිල්ල ගැන කතා කරන අය ලෝකේ ඉන්නවා කිව්වා. දේවමැවිල්ල ගැන කතා කරන අය ඔහිලට ඇඟිලි දික් කරයි කිව්වා. නුඹලාව මවලා තියෙන මහා නපුරු දෙවියෙක්. එයි නුඹලා මේ විශාල දුකකට පාත් වෙලා ඉන්නේ. ඊළඟට එකතු වීමෙන් සැප දුක ලැබෙනවා කියන මතය දරන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන් ඕගලන්ට චෝදනා කරાવી නුඹලා එකතු වෙලා ඉන්නේ පවත් එක්කයි. ඒ නිසායි නුඹලා දුක් විඳින්නේ කියලා. ඊළඟට මේ ඉපදීම උපතින්ම සැප දුක් අරන් ඇවිල්ලා විඳවනවා කියලා කල්පනා කරන පිරිසක් ඉන්නවා. එතකොට කියයි නුඹලා ලබලා තියෙන පාපී උපතක්. ඒ නිසා තමයි ඔය නුඹලා දුක් විඳින්නේ කියලා. ඊළඟට මෙලව ජීවිතයේ උපක්‍රමයකින් මේ සත්‍ය දුක් සැප දුක් විඳින්නේ කියලා මතයක් දරන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ කියයි නුඹලා මෙලෝ ජීවිතයේදී දුක්ඛිත පාපී උපක්‍රම කර කර ඉන්නේ ඒ නිසා තමයි නුඹලා ඔය දුක් විඳින්නේ කියලා මේ නිසා කිව්වා බුදුරජාන් වහන්සේ වදාළ නිගණ්ඨේනි යම්කිසි කෙනෙක් කියනවා නම් පෙර කර්ම හේතුවෙන් සැප දුක් විඳින්නේ කියලා එතකොට ඒ ඒ පුද්ගලයන්ගෙනුත් ඔබ ගැරහුම් ලබනවා කවුරු හරි කියනවා නම් පෙර කර්ම හේතුවෙන් නෙවෙයි සත්‍යයන් සැප දුක් විඳින්නේ කියලා ඒගොල්ලන්ගෙනුත් ඔබ ගැරහුම් ලබනවා කවුරු හරි කියනවා නම් දේවමවිල්ලෙන් සැප දුක් විඳින්නේ කියලා ඒගොල්ලන්ගෙනුත් ඔබ ගැරහුම් ලබනවා දේවමවිල්ල කවුරුත් පිළිගන්නේ නැත්නම් ඒගොල්ලන්ගෙනුත් ඔබ ගැරහුම් ලබනවා කවුරු හරි කියනවා නම් මේ එක්වීම හේතුවෙන් සැපදුක් ලැබෙන්නේ කියලා ඒගොල්ලන්ගෙනුත් ඔබ ගැරවුම් ලබනවා. ඒ මතේ කාගේවත් නැත්තම් ඒගොල්ලන්ගෙනුත් ඔබ ගැරවුම් ලබනවා. ඊළඟට මෙලව කරන උපක්‍රම හේතුවෙන් සැපදුක් ලබනවා කියලා කවුරු හරි කියනොනම් ඒගොල්ලන්ගෙනුත් ඔබ ගැරවුම් ලබනවා. ඒ මතේ කවුරු හරි දරන්නේ නැත්තම් ඒගොල්ලන්ගෙනුත් ඔබ ගැරවුම් ලබනවා. මෙසේ මහණෙනි මෙසේ නිගණ්ඨයන්ගේ උපක්‍රමයේ අසාර්ථකයි කිව්වා. නිගණ්ඨය දාරපු උත්සාහය නිගණ්ඨයන්ගේ උපක්‍රමය නිගණ්ඨයන්ගේ ක්‍රමවේදය දර්ශනය අසාර්ථකයි කිව්වා දැන් බලන්න මේ දේවදාස සූත්‍ර වගේ එකක් අපි අහලා නැත්නම් අපිට පුළුවන් ද මේ නිගණ්ඨනාත පුත්‍රගේ මතය මොකද්ද කියලා හොයාගන්න. දැන් සාමාන්‍ය බුද්ධ දේශනා අපි එකක් දන්න නිසා අපි දන්නවා යා හරි මතයක හිටපු කෙනෙක් නෙමෙයි යාට වැරදුනා කියලා. මේකේ පැහැදිලිම කියනවා. එවංකෝ භික්ඛවේ අපලෝ උපක්‍රමෝ හෝති අපලම් පදානා. මහණෙනි මේ උපක්‍රමේ ඵල රහිතයි කියනවා. මේ වීරියෙන් කිසිම වැඩක් කිසිම වැඩක් වෙලා නැහැ කියනවා. ඒ මොකද දැන් අර ශාරීරික දුක් දෙනවා කියන එක ආකර්ෂණීයයිනේ. ඒක ආකර්ෂණීය. දැන් අපි ගත්තොත් කවුරු කෙනෙක් අවුවේ මේ ගිනි අවුවේ පාරේ සෙරප්පු නැතුව යනවනම් ඒක ආකර්ෂණීය නැද්ද? ඊර්වසේ ඒක තමයි කතා කරන්නේ. අම්මි අර සෙල්පු දාන්නේ ඒක ආකර්ෂණීය නැද්ද? ආකර්ෂණීයයි. කවුරු අවු යනවනම් මේ කුඩයක් නැතුව, චෙරපොත් නැතුව නිකන් මේ අඬ දාපු සූරක් පරෝගෙන අන්නේ අර හරි පුදුමයි කියන්නේ. ඒ මොකද්ද මේ ලෝකේ තියෙන ලෝකේ ලෝකේ මිනිස්සු කැමති රූක්ෂ ප්‍රතිපදා දුක් විඳිනවා දකින්න මොකද ඒකත් එක්තරා ආකර්ෂණීය මාතෘකාවක්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා අපලෝ උපක්‍රමෝ උපක්‍රමේ ඵල රහිතයි. අපලම් පදානං උත්සාහය ඵල රහිතයි. කියන මහණෙනි බලන්න කියනවා තථාගතයන් වහන්සේ උපක්‍රමයක් හෙව්වා. තථාගතයන් වහන්සේත් උපක්‍රමයක්. දැන් බලන්න නිගණ්ඨනාථ පුත්‍රගේ උපක්‍රමය මොකද්ද? නිගණ්ඨනාථ පුත්‍ර කිව්වා එයාගේ ශ්‍රාවකයන්ට උඹලා ඔක්කොම සංසාරේ පව් කරපු අය. ඒ නිසා මෙන්න මං ක්‍රමේ හොයාගත්තා දීපං වද. මේකනේ ක්‍රමේනේ බුදුරජාන් වහන්සේ දේශනා කළ මේකෙන් ගැරහුම් ලබනවා මිසක් මේකෙන් ප්‍රතිඵලයක් ලබන්න නම් බෑ. උන්වහන්සේ දේශනා කරන මහණෙනි තථාගතයන් වහන්සේ උපක්‍රමයක් හොයාගත්තා. මේක සපලං උපක්කම සපල උපක්කම උපක්‍රමේ ඵල සහිතයි. සපලම් පදානං උත්සාහය ඵලසහිතයි කියන මේකේ තමන්ව පීඩාවටපත් කරගන්නෙත් නැහැ අනුන්ව පීඩාවටපත් කරගන්නෙත් නැහැ ධාර්මිකව සිව්පසේ ධාර්මික ලැබෙන සිව්පසයෙන් ලැබෙනවාද ධාර්මික සැපයක් ඒකෙන් ඒක පිරිහව ගන්නෙත් නැහැ දැන් අපි ගත්තොත් කෙනෙකුට කුටියක ඉන්න පුළුවන් නම් වැස්ස තවට තෙමෙන්නේ නැතුව ඒක දැහැමි ලෙස ලැබෙන සැපයක්. අපි ගත්තොත් පිඬුසි ගහගෙන යම් කිසි කවුරු හරි වියපු දෙයක් පිළි අරගෙන වළඳනවා. එතකොට යා බඩගිනි වේදනා නැති කර ගැනීමේ සැපයක් විඳිනවා. එතකොට ඒක දැහැමි ලෙස ලැබෙන සැපයක්. මැසි මදුරුවන්ගෙන් අවුවෙන් වැස්සෙන් සර්පාදීන්ගෙන් පීඩාවක් නැති වෙන වස්ත්‍රයක් පුරව ගන්නවා. එතකොට මේ වස්ත්‍රය පුරව ගැනීමෙන් යාට ආරක්ෂාවක් ලැබෙනවා. එතකොට යාට සතුන් සර්පෙන්ගෙන් මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් පීඩාවක් නොවි තියෙන සැපයක් තියෙනවා. එතකොට ඒ සැපේ දැහැමි සැපයක් කියනවා. ඒ අසනීප වෙනවා. එතකොට යා බෙහෙත් ගන්නවා. බෙහෙත් අරගෙන සුවපත් වෙනවා. එතකොට ඒ සැපේ දැහැමි සැපයක් කියනවා. ඒක ප්‍රතික්ෂේප කළේ නැහැ කියනවා. නමුත් ඒ සැපයට ගිජු නොවි මුලා නොවි අතරමන් නොවි එයාට පුළුවන් කියනවා මේ දුකේ හේතුව තෘෂ්ණාව කියලා ආબોධ කරගන්න. ඒ තෘෂ්ණාව ප්‍රහාණය කරන්න වීරිය අරගෙන ඒට නොඇලී ඉන්න. අන්‍යා ඒ එතකොට මොකද වෙන්නේ? තෘෂ්ණාව ප්‍රහාණය කරන අදහසින් වීරිය අරන් නොඇලී ඉන්නකොට එයාගේ හිත උපේක්ෂාවටපත් වෙනවා. එතකොට ඒ විදිහට කියනවා වීරිය කරන්නේ. අන්න එතකොට නම් එයාගේ තියෙන දුක ඉවර වෙනවා කියනවා. ඒ විදිහට යාගේ දුක අවසන් වෙලා යනවා කියනවා උපේක්ෂාවයි විරාගයයි වැඩෙනකොට. ඒක මේ වගේ එකක් කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඔන්න බලන්න මහණෙනි. ඔන්න ඒක පිරිමි ළමෙක් ඉන්නවා. මේ පිරිමි ළමයා ගෑන් ළමෙක් එක්ක යාළු වෙනවා. ඊට පස්සේ දැන් මෙයා මේ ගෑන් ළමයා ගැන විතරයි දැන් මෙයාගේ හිතේ තියෙන දැන් මෙයා මේ ගැන කල්පනා කරනවා දැන් මෙයා බඳින්න තීරණය කළා තියෙන දැන් මෙයාගේ ලෝකේ අර ගෑන් ළමයා විතරයි ඉන්නේ. ඒතර හැමතිස්සෙම මෙයා ඒ ගැන තමයි කල්පනා කර කර ඉන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දවසක් මහණෙනි මේ පිරිමි ළමයා පාරේ යද්දි දකිනවා මේ තමන් බඳින්න ගෑන් ළමයා වෙන පිරිමි ළමයෙක් එක්ක වාඩි වෙලා ඉන්නවා. අතින් අල්ලගෙන මුකුළු කර කර ඉන්නවා. hina වෙනවා. අහන මහණෙනි එතකොට අර පිරිමි ළමයාට අර විදිහට වෙන පිරිමියෙකුගේ අතින් අල්ලන් මුකුළු කර කර hina වෙවි ඉන්නවා දකිද්දි මොකද්ද ඒ ළමයාට හිතෙන්නේ කියන අනේ ස්වාමීනි උහුල ගන්න බැරි දුකක් වේදනාවක් ශෝකයක් ඔව් හට ගන්නවා කියනවා අහනවා මහණෙනි ඒ අර පිරිමලමයට උහුල ගන්න බැරි දුක වේදනා ශෝකේ හටගatti ඇයි කියන ස්වාමීනි ඒ තරුණයා තුල තිබුණ අර ස්ත්‍රිය කෙරෙහි බැඳීමක් ආදරයක් පිළිබඳ සිතක් තියුණු කැමැත්තක් තියුණු බලාපොරොත්තුවක් ඒ නිසායි කියනවා ඒ තමන් බලාපොරොත්තු වෙච්ච කැමැති කෙනා වෙන පුරුෂයෙක් ළඟ වාඩි වෙලා ඔව් අතින් අල්ලම් මුකුළු කර කර ඉන්නව දැක්කහම වේදනාව දැනුනේ ඊට පස්සේ කියනවා දැන් ඔන්න මේ ළමයාට අවාද කරනවා බායි මේක කරන්න එපා කියලා. එතකොට මොකද වෙන්නේ? මේ ළමයා ඒ වෙලාවට විතර ඔව් නිස්සද්ද වෙලා ඉඳලා ආයෙ පටන් ගන්නවා. ඊට පස්සේ දැන් මේ මේ තරුණයාට මේක හරි වදයක් වෙනවා. මොකද්ද දැන් මේ ගෑන් ළමයා කියන එක අහන්නේ වදයක්. දැන් මේ තරුණයා විඳෝල විඳෝල කල්පනා කරනවා හනේ මම මේ කෙල්ලකට ඇලුම් කරන්න ගිහින් මේ විඳවන විඳිල්ලක් ඒ නිසා මම මේ ගෑන් ළමයා කෙරේ යම් ආසාවක් යම් බලාපොරොත්තුවක් යම් ඇල්මක් යම් අපේක්ෂාවක් ඇද්ද මම මේක අතාරිනවා කියලා මොකද කරේ කියන මහණෙනි එතකොට ඒ පිරිමි ළමයා අර අර ගෑන් ළමයා කෙරේ තිබිච්ච බලාපොරොත්තුව ආසාව අපේක්ෂාව සම්පූර්ණයෙන්ම අත්හැරියා අත්හැරලා දාලා දැන් ඔන්න එයා ඉන්න එක හිතින් අත්හැරලා දාලා එතන මහණෙනි ඊට පස්සේ දවසක් මෙයා මේ ළමයා යද්දි ආයෙමත් දකින්නවා අර ගෑන් ළමයා පිරිම් ළමයාත් එක්ක වාඩි වෙලා අතින් අල්ලන් මුකුළු කර කර ඉන්නවා. එතකොට මොකද්ද හිතෙන්නේ? අනේ ස්වාමීනි එතකොට මුකුත් නැහැ කියනවා. එතකොට එයාගේ හිතේ මුකුත් හටගන්නේ නැහැ කියනවා. ඒ ඇයි කියලා අහනවා. අර අර ගෑන් ළමයා කෙරේ යම් බැඳීමක් තිබ්බත් ඒ බැඳීම නිසා විශාල වේදනා වින්දා. විඳවල මෙයා ඉගෙන ගත්ත පාඩමක් මොකද්ද මට මේ වේදනාව විඳින්නේ බැඳීම නිසා, ඇල්ම නිසා, අපේක්ෂාව නිසා. එහෙනම් මම නැති කරගන්න ඕනේ මොකද්ද? ඒ ඇල්ම බැඳීම අපේක්ෂාවයි කියලා ඒක තමයි යා අතෑරියේ. ඒක ඊට පස්සේ යා සැනසීමෙන් ඉන්නවා කියනවා. අන්න ඒ වගේ මහණෙනි මේකත් කියලා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා අපේ තියෙනවා. ඔව් ගෑල් ළමයි පිරිමි ළමයෙකුට බැඳෙනවට වඩා තද බල ඇල්මක්. ආසාවක් උපේක්ෂාවක් තියුණු ආශ්‍රාවයක් තියුණු බැඳීමක් තියෙනවා මේ පංච උපාදානස්කන්ධයට රූපේට වේදනාවට සංඥාවට සංස්කාරයට විඥාණයට ඉතින් මේක තියෙන කම්ම විඳවන්න ඕනේ ඉතින් විඳු ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නමුත් මහණෙනි මේ මේකෙන් බේරෙන්න තියෙන උපක්‍රමේ මොකද්ද? තමන්ව පීඩාවට පත් කරන්නෙත් නෑ. ඔව් අනුන්ව පීඩාවට පත් කරන්නෙත් නෑ. ධාර්මිකව ලැබෙන ධාර්මිකව සිව්ප ලැබෙන සිව්පසයෙන් යම් සැපයක් සැපයක් තියනවද? ඒක අත්හරින්නෙත් නෑ. මේ විදිහට උත්සාහ කරද්දි මේ දුකට හේතු වෙච්ච තෘෂ්ණාව මම ප්‍රහාණය කරන්න ඕනේ කියලා ඒක අතාරින්නකට හිත උපේක්ෂාවටපත් වෙනවා. අර තරුණයට උපේක්ෂාව වුණේ. දැන් තරුණයා අර ගෑන ළමයි කෙරෙහි තිබිච්ච බන්ධනයෙන් විදුවලා විදුවලා අන්තිමට ඒ බන්ධනය හිතෙන් අතෑරියා. අතෑරලා උපේක්ෂාවටපත් වුණා. ඊට පස්සේ අරක පීඩාවක් කළේ පීඩාව කරගත්තේ නැහැ. අන්න ඒ වගේ මෙයාත් මේ සංස්කාරයන් මේ දුක හටගන්න හේතු වෙච්ච කරුණු අතාරිනකොට හිතට උපේක්ෂාවක් එනවා. එතකොට මහණෙනි විරාගයටපත් වෙනවා. අන්න එතකොට තමයි කියනවා මේ දුක ටික ටික ටික ගෙවිලා යන්නේ. ඊළඟට දැන් ඇතන් කියන මහරිනි තවත් කෙනෙකුට මෙහෙම වෙන්න පුළුවන් කියනවා. දැන් මෙයා ඔන්න වාසය කරනවා සුවසේ. ඔන්න කුටියක වාසය කරනවා. ඔන්න දැන් දානි හොඳට දානමාන ලැබෙන ප්‍රදේශයක වාසය කරනවා. හොඳට සිවුරු පිරිකර ලැබෙන ප්‍රදේශයක වාසය කරනවා. හොඳට වතුර පහසුව තියෙන තැනක වාසය කරනවා. හැබැයි මෙයා මෙහෙම වාසය කරද්දී ධාර්මික වුණත් ඒ සැපේ ලබද්දී මෙයා මෙයාට අකුසල් වැඩෙනවා නම් වීරිය නැතු යනවා නම් උත්සාහය නැතු යනවා නම් තියෙන කුසල් පිරිනවා නම් එතකොට ඒ අඳුන ගන්න ඕනේ ආ මගේ දැන් අකුසල් වැඩෙනවා කුසල් පිරිනවා එහෙනම් මම මීට වඩා ටිකක් ශරීරයේට පහසුව නොදී මං ඉන්න ඕන කියලා එයා මොකද කරන්නේ එයා ඊට වඩා දුෂ්කර ප්‍රදේශයකට යනවා ගියට පස්සෙ කුටියක් නෑ ගහක් යට ඉන්නවා. පින්ඳ පාත කරනකොට දුෂ්කර ආහාර තමයි ලැබෙන්නේ වතුර නෑ. හැබැයි මෙයා වීරියක් ගන්නවා දැන් මොකේද? කුසල් වඩන්න. කුසල් වැඩෙනවා. එතකොට මොකද මෙයා කරන්නේ කුසල් වැඩලා කුසල් වැඩෙනකොට කුසල් වඩාගෙන යා එතන යනවා. මොකද හේතුව යම් කිසි කාරණයකට නම් එතනට ආවේ ඒ කාරණේ ඉෂ්ට වුණා. කුසල් වඩ아가න එතනින් යනවා. ඒක මේ වගේ කියනවා මහණෙනි. හී දණ්ඩක් හදන වඩුවෙක් හීටන්න කෙලින් කරන්න, ඒ යකඩ දණ්ඩ කෙලින් කරන්න ගිනි පෙනිලි දෙකක් අල්ලගෙන තියලා යකඩේ රත් කර කර රත් කර කර රත් කළා තමයි කෙලින් කරන්නේ. හීදන්න කෙලින් කරා කරගත්තට පස්සේ ආය අමුතුවෙන් ආයෙත් යකඩේ රත් කරන දෙයක් නෑ මොකද යමක් පිණිස යකඩේ රත් කළාද ඒක සිද්ධ වෙලා. අන්න ඒ වගේ තමයි මහණනි සමහර කෙනෙකුට මේ ශරීරයට ලැබෙන මේ සිව්පසෙන් ලැබෙන සැපේ නිසා කුසලයේ කුසලේ පිරීර අකුසලේ වැඩෙන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ වීරී නැතු වෙනවා, කම්මැලි වෙනවා, නිින්දට ආස කරනවා, මේ වගේ දේවල් එන්න පුළුවන් කියනවා. ඊට පස්සේ අකුසල් සිටිවිලි එනවා. එයා මොකද කරන්නේ? මේ පරිසරේ වෙනස් කරලා ඊට වඩා සැප පහසුකම් අඩු පරිසරයකට යන්න ඕනේ කියනවා. ගිහිල්ලා ඒ පරිසරය තුල යා ධර්මයේ ප්‍රගුණ කරනකොට අන්න අකුසල් බැහැර වෙලා කුසල් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඒ කුසල් හොඳට දියුණු කරගෙන ඊට පස්සේ ආයේ පරිසරෙන් ඔව් ඒ දුෂ්කර පරිසරය අතහැරලා දාලා යනවා. ඒක හරියට කොහමද? හී වඩුවෙක් ඔව් හීය කෙලින් කරගන්නේ ගිනි පැනිලි වලින් රත් කළා වගේ විතරයි කියනවා. ඊට පස්සේ ආයේ හැමතිස්සෙම මේක රත් කර කර ඉන්න ඕනේ කියනවා. පස්සේ කාලේ ආ ඒ වගේ මහන්සියක් ගන්න ඕනේ නැහැ කියනවා. මොකද හේතුව යමක් පිණිස ශරීරයේ දුකට මෙහෙව්වද ඒක සිද්ධ වෙලා. කියන මහණෙනි ඒ වගේ මේ ලෝකේ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළ වෙනවා. ඒ තථාගතයන් වහන්සේ මේ ලෝකයට දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයට අවබෝධ කරගත්තු ධර්මය දේශනා කරනවා. මේ දේශනාව කරනකොට ඒ ධර්මයේ අහනවා නුවණ තියෙන කුල පුත්‍රයෙක්. ආලේ ධර්මය හඳුනා ගන්නවා. ඒ ධර්මයේ මුලත් ලස්සනයි, මැදත් ලස්සනයි, අගත් ලස්සනයි, අර්ථ සහිතයි, පැහැදිලි වචන වලින් යුක්තයි, පැහැදිලි අර්ථ වලින් යුක්තයි, පැහැදිලි නිවන් මඟ. ඉතින් මේක අහලා එයාට ඇති වෙනවා ශ්‍රද්ධාවක්. ශ්‍රද්ධාවක් ඇතිවෙනවා එහෙනම් මටත් මේක කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ආ හිතන හැබැයි මට මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන උතුම් නිවන අවබෝධ කරන්න මට ගෙදර ඉඳලා නම් මේ වැඩි හරියන්නේ නැහැ කියලා එයා හිතනවා මට දැන් මේ මේ අතාරින්න ඕනේ කියලා මෙයා මොකද කරන්නේ ඥාති මිත්‍රාදීන් ධන ධාන්‍ය භෝග වතු පිටි පවුලේ අය සියල්ලම අත්හැරලා දාලා යනවා අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ දියුණු කිරීමට. ගිහින් මොකද කරන්නේ? ඔන්න ගිහින් පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ උපක්‍රමේ කියා දෙනවා දැන්. මොකක්ද උපක්‍රමේ? කියා දෙනවා දැන් එහෙමනම් දැන් පැවිදුණා. දැන් උන් ගිහි ජීවිතය හත්තරිනවා. ඒ කොටසක් ඉවරනේ. ඊට පස්සේ ගියා දෙන උපක්‍රමය මොකද්ද? සතුන් මරීම අත්තරින්න. සතුන් මරීම අතහැරලා සතෙක් දඬුමුගුරු ගැනීමලා අතහැරලා මෛත්‍රීන් වාසය කරන්න. කරුණාවෙන් සියලු සතුන් කෙරේ කරුණාවෙන් ඉන්න. ඊට පස්සේ උන්වහන්සේ කියා දෙන තවත් උපක්‍රමයක්. දීපු දෙයක් ඇර වෙන මොකුත් ගන්න එපා. එතකොට එයා ගන්නෙ කවුරු හරි Tamanට දීපු දෙයක් විතරයි. සොරසිතකින් නැතුව ඉන්න කියනවා. ඊට පස්සේ ඔන්න එයා සොරසිතකින් නැතුව ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආට කියනවා භ්‍රමචාරීව වාසය කරන්න කියලා. එන්න භ්‍රමචාරීව වාසය කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආට කියන දැන් බොරු නොකිය ඉන්න. ඊට පස්සේ ආ දැන් මේක තමයි උපක්‍රමය. ඔන්න බොරු නොකිය ඉන්නවා. ඊට පස්සේ කියනවා මෙතනින් අහගෙන ගින් එතන කියන්න එපා කියනවා. මෙතන බිඳවන්න. එතනින් අහගෙන ඇවිල්ලා මෙතන කියන්න එපා කියනවා එතන බිඳවන්න. ඒ මොකද්ද? කේලාම් නොකිය ඉන්න කියනවා. ඊට පස්සේ කියනවා පරුස වචන කියන්න එපා කියනවා. කනට ප්‍රිය මිහිරි දේවල් විතරක් කියන්න කියනවා. ඊළඟට අර්ථ අර්ථ නැති ශූන්‍ය කාලේ කාදමන දේවල් කියන්න එපා කියනවා. දැන් ඔන්න එතකොට මෙයා මේ තරුණයා ඒකට කැමති වෙලා දැන් උනා ඒක පුරුදු කරනවා. ඔන්න උපක්‍රමයක්. එතකොට සංවරුණිය මොකද්ද? කයයි වචනයයි. දැන් ඊළඟට උන්වහන්සේ පෙන්වනවා ජීවත් වෙන රටාව පිරිසිදු කරගන්න. කියනවා මේ ඔව් එක වේලෙන් ජීවත් වෙන්න. ඒගොල්ලෝ දැන් උදේ වරුවේ එක වේලකින් ජීවත් වෙන්න විකාලේ වළඳන් යන්න ඒ පාවුනේ එකක් නෑත්තුවා. ඊට පස්සේ කරන නැටුම් ගැයුම් වැයුම් විසූක දර්ශන බලන්න යන්න එපා. ඕන ඒකත් නැවතුවා. මල් සුවඳ විලවුන් ආදී දරන්න යන්න එපා කියන ඕන ඒකත් නැවතුවා. වටිනා සුඛෝභෝගී ආසන හොයාගෙන යන්න පරිහරණය කරන්න ඕනේ නැහැ කියන. ඕන ඒකත් නැවතුවා. මිල මුදල් පරිහරණයෙන් වැළකී ඉන්න කියන ඕන ඒකත් නැවතුවා. ඊළඟට කියන අමු එළවලු අමු ධාන්‍ය වර්ග ඕව ගන්නත් එපා කියනවා. ඔන්න ඒක අදහතුවා. දැන් බලන්න මේ බුදුරජාන් වහන්සේගේ උපක්‍රම මේ ශාස්ත්‍ර මේක තමයි ශාස්ත්‍රුත්වය කියන්නේ. ඒක ආවා මේ එක්තරා ප්‍රදේශයක මං හිතන්නේ නාලන්දාවේ වෙන්න ඕනේ දුර්භික්ෂයක් බුද්ධ කාලේ දුර්භික්ෂය කාපු වෙලාවේ දැන් ඔන්න මේ මිනිසුන්ට ඒ කියන්නේ මේ කාලේ වගේ නෙමෙයි. ඉතින් අර ලොකුලේ පැවිල්ලක් ඇවිල්ලා එහෙම නැත්නම් ගම් වතුරක් ඇවිල්ලා ඔක්කොම වගාව ගහගෙන ගියොත් ඉවරන්නේ මොකුත් නැහැනේ. අමාරු වෙන ඉන්න වෙන්නේ. ඊට පස්සේ ආණ්ඩුවෙන් තමයි ටික ටික මේ සලාක ක්‍රමයකට මිනිසුන්ට කැම දෙන්නේ. එතකොට භික්ෂුන් වහන්සේලාට හම්බ වුණා අමු එළවලු. අමු ආහාර. දුර්භික්ෂදී. ඉතින් බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කිව්වා එහෙනම් මහණෙනි කරන්න දෙයක් නැහැ. ඉතින් කැපකාරුවෙක් එක්ක දැන් ඉතින් දාන ටික හදාගන්න. දැන් කැපකාරුවෙක් කියනවා දැන් දානේ හදනවා. හදනකට හදන කැපකරුව අරන් යනවා. ඉතින් වික්ෂුන් වහන්සේලා කිව්වා භාග්‍යතුන් වහන්සේ හරි වැඩේනේ. මේ කැපකරුව ආරගෙන යනවා කිව්වා මේ අපිට දාන්නට ගන්න තියෙනවා. එහෙනම් කැපකරුවත් අයින් කරන්න කිව්වා. මොන් කැපකරුවත් නැහැ දැන්. ඊරෝජන් තනියම මේ මාර්ගඵල ලබන්නේ ඒ කාලේ දරුව මහන්සි මේ කියන්නේ. ඊට පස්සේ දැන් ඉතින් තනියෙම උයාගෙන දැන් ඕනේ තනියම එළියේ ලිපක් බඳලා දැන් උයා ගන්නවා ස්වාමීන් වහන්සේලා. උයා ගන්න එකට අර දුර්භික්ෂිත රහුවිලා අහුවෙච්ච මිනිස්සු ඕන් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ. මේ උයාපු එක අර මිනිසුන්ට දුන්නා. බුදුරජාණන් වහන්සේක භාග්‍යවතුන් වහන්සේ අපි උයාගත්තා. බැලඳුනේ නැහැ කිව්වා. මිනිස්සු ඇවිල්ලා වාඩිලා බලන් ඉන්න අපි කොහොමද වල දන්නේ අපි දුන්නා කිව්වා. එහෙනම් කුටිය ඇතුලේ උයන්න කිව්වා. ඒ බුදුරජාණන් වහන්සේ දැන් බලන්න අර ඉලක්කේ උන්වහන්සේරණ කොහොම හරි මේ පුද්ගලයාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරවලා දෙන්න මේ සසර ගැන දන්නවා. ඇතුළු යන්න කිව්වා. ඊට පස්සේ කුට්ටිය දුරවහගෙන ඇතුළු වෙනවා. ඉවිල පොඩ්ඩක් වැළඳුවා බඩගිනි වේදනාව නැති කරගත්තා. ධර්මයේ පුරුදු කරන්න කිව්වා. ඊට පස්සේ දුර්භික්ෂ ඉවරුණා. මහණෙනි අර දාපු සියලුම නීති තහනම් කිව්වා දැන්. කිසි කෙනෙකුට යන්න බෑ පිළිගන්න බෑ දැන් යන්න කිව්වා පින්නපාතේ. බලන්න මේ ශාස්ත්‍රුත්වය කියන්නේ ඔන්න ඕක. අද අපි ශාස්ත්‍රුත්වය කියන්නේ මොකද්ද කියලා හොයාගන්න හොඳ තැනන්නේ. ඊට පස්සේ ඒ බුදුරජාන් වහන්සේ දේශනා කර පිළිගන්න ඉපා කිව්වා. අමු එළවලු මාළු කරවලු පිළිගන්න ඉපා කිව්වා. ඊළඟට සමහරු එක එක දැන් ඉන්දියාවේ ආගමික ආයතන වලට සමහරු ළමයි උදිනලා පූජා කරනවා. ගන්න ඉපා කිව්වා. මේක කියනවා ඉත්‍ති කුමාරි පටිග්ගහන පටිවිරතෝ hoti මේ පොඩි ගෑන් ළමයි පිළිගන්න එපා කියනවා ඒ කාලේ තිබිච්ච සමාජෙ තිබිච්ච මේ කියන්නේ දාසි දාස පටිග්ගහන පටිවිරත දැසි දස්ස පිළිගන්න එපා පස්සේ කාලේ ආයි මේක ආවා නාලන්ද විශ්වවිද්‍යාලය වට ආවා ඊළඟට අජේලක පටිග්ගහන පටිවිරත එළු කුකුළු පිළිගන්න යන්න එපා කිව්වා ඊළඟට ඌරු කුකුළු පිළිගන්න යන්න එපා කිව්වා. හත්ති ගවාස් වලව ඇත්තු අස්සු පිළිගන්න යන්න එපා කිව්වා. මොකද සමහර ආයතන ඒවා පිළිගත්තා. ඊළඟට මේ දූතයේ පහින්න ගමනානියෝග පටිවිරතොත් මේ එක එක්කිනාගේ පණිවිඩ පයින්ද ඕවාරන් යන්න එපා කිව්වා. ඊළඟට කෙත්තවත්තු පටිගාන කුඹුරු වතු පිටි පිළිගන්න යන්න එපා කිව්වා. ඊළඟට තුලා කූට කංශ කූට මාන කූට මේ විස කරන්න යන්න එපා කිව්වා. මේ විදිහට උන්වහන්සේ දේශනා කළා මේව කිසි දෙයක්. එතකොට මේ ශ්‍රාවකයා එහෙම ඒවට අහසු නොවේ එපා කියනවා අතෑර අතෑර අතෑරයන්ට යාගේ ආජීවයට මොකද වෙන්නේ? පිරිසිදු වෙනවා. ජීවත් වෙන රටාව පිරිසිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඊට පස්සේ යට හරි සතුටුයි කියනවා. එයා හරි සරලයි කියනවා. එයා කොච්චර සරලද කියනවා නම් එයාට මේ ශරීරයේ දවට ගන්න වස්ත්‍රයක් තියෙනවා. බඩගින්න නිවා ගන්න පාත්‍රයක් තියෙනවා. හරි සරලයි කියන එයා. ඊට පස්සේ මහණෙනි එයා යන්නේ කුරුල්ලෙක් වගේ කියනවා. කුරුල්ලෙක් මේ මේ පැත්තේ ඉඳලා අහ පැත්තට ඉගිල්ලෙනකොට කුරුල්ලට තියෙන්නේ තටු දෙකේ පියාපත් බර විතරයි කියනවා. ඒ වගේ කියනවා මෙයාත්. මේ නිසා සෝ ඉමිනා අරියන සීලක්ඛන්දින. දැන් මෙයාට මේ විදිහට සීලය පුරුදු කරාම අජ්ජත්තං අනවජ්ජසුකං මේ හිත ඇතුලෙන් ඔව් තමන්ගේ මේ නිවැරදි ජීවිකාව ගැන සන්තෝෂයක් විඳිනවා යා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාණෙනි ඊට පස්සේ යා ඉතින් ඔන්න එක කොටසක් ඉව රූපක්‍රමී. ඊට පස්සේ දැන් ඉතින් කල්පනාකාරීව ඉන්න කියනවා තමන්ගේ මේ හතුරු 6 දෙනා ගැන. මොනවද හතුරු 6 දෙනා? ඇස කන නාසය දිවකය මනස. මේක තමයි පටලෝ පටලෝ අපි දාන්නේ ලෝකේ. කියන ඇසෙන් රූප දකිද්දී ඒ දකින රූපය Taman තුල අරුබුදයක් හට උපද්දවලා දෙනවා නම් ඒ අරුබුද උපද්දවලා දෙන රූප බලන්න යන්න එපා කියනවා. ඇහැ සංවර කරන්න. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර මේ ලස්සනට උපක්‍රමයේ පෙන්වා දෙනවද කියලා. කනෙන් ශබ්දයක් අසද්දී ඒ ඇසීම හේතුවෙන් තමන්ගේ අභ්‍යන්තරයේ අර්බුදයක් උපදිනවා නම් අවුල් වෙලා යනවා නම් කැළඹෙනවා නම් ඒක අහන්න යන්න එපා කිව්වා සංවර කරන්න කිව්ව කන. නාසින් යමක් ආග්‍රහණය කරද්දී තමන් අවුල් වෙලා යනවා නම් අර්බුද උපදවනවා නම් ඒ නාසය සංවර කරන්න. දිවෙන් යම් කිසි රසයක් විඳින්න යද්දී අර්බුදයක් හට ගන්නව නම් ඒ රසයේ හේතුවෙන් යන්නේපා කිව්වා දිව සංවර කරන්න කිව්වා. ශරීරයට යම් පහසක් ලැබෙද්දී ඒ පහස හේතුවෙන් Tamanගේ ධර්ම මාර්ගයට යන ගමන අවුල් වෙනවා නම් යන්නේපා කිව්වා. ශරීරේ සංවර කරන්න කිව්වා. හිත යම් කිසි දෙයක් හිතන්න ගිහිල්ලා ඒ හිතන කාරණේ තමන්ගේ ජීවිතය අවුලට ඇදලා දානවා නම් අර්බුදයක් ඇති කරලා දෙනවා නම් ඒ අරුබුදේ ඇතිල ඇති කළ දෙන කාරණා හිතන් යන්න එපා කිව්වා. එතකොට ඔබට ඉන්ද්‍රිය සංවරය තුල ලැබෙනවා කිව්වා 아무තු සැපයක්. ඒ ඉන්ද්‍රිය සංවරය තුල තියෙන සැපේ ඊට පස්සේ මහණෙනියේ භික්ෂුව විඳිනවා කිව්වා. දැන් බලන්න නිගණ්ඨනාථ පුත්‍රගේ එකයි මේකයි හරීම ලස්සන විදිහට මේ එකිනෙක සංසන්දනාත්මක. ඒ කියන්නේ මේ නිගණ්ඨනාථ පුත්‍රයා කියාපු වැඩපිළිවෙල තුල හිර වෙච්ච දැන් මේ භික්ෂුන් වහන්සේලාටනේ ලුම්බිනි සල්වනේදී මේක දේශනා කරේ. මහණෙනි මේ නිගණ්ඨිය මෙන්න මේ වගේ පිරිසක් කිව්වා. සමහරට අපි දන්න මේ මේ මේ පැවිදිලා ඉන්න පිරිසක් තමයි මේ සමාජයෙන් ආපු පිරිසක් වෙන්නේ ඇති. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට තව උපක්‍රමයක් කියා දෙනවා. කියන ඊට පස්සේ ඔන්න දැන් හොඳ කල්පනාවෙන් කියනවා පින්ඳ පාතේ යන්න තියෙන්නේ. ආපහු ඇරිලා එන්න තියෙන්නේ හොඳ කල්පනාවෙන් කියනවා. වටපිට බලන්න ඕනේ. හොඳ කල්පනාවෙන් කියනවා මොකද්ද කල්පනාව? මම මේ පුරුදු කරන ධර්ම මාර්ගයට බාධාවක් නොවේවා කියලා. හොඳ කල්පනාවෙන් කියන යන්න තියෙන්නේ. දැන් මේ වගේ උපදේශ නිසා තමයි ඒ කාලේ රහතන් වහන්සේලා ඇයි මාරබලේ මර්ධනය කළා තිබුණේ මාරට ඇඟිලි ගහන්නත් බෑ. ඒ උපදේශ නිසා දැන් බලන්න මේ වගේ කල්පනාවල පුරුදු කර කර හිටපු එක එක තැනක තියෙනවා එක ස්වාමීන් වහන්සේ නමක් යනවා පාරේ. වඩිනකොට උන් ඇහෙනවා තබ්ල ගහනවා. ඊට පස්සේ ඇහෙනවා සින්දු. උන් ඇහෙනවා අර සින්දු ඇහෙනකොට දැන් ඔන්න මේ ස්වාමීන් වහන්සේට මේ පැත්තේ බැලුණා සද්දෙට. පින්න පාතියද්දි බලද්දී ජනපද කල්යාණි නටනවා. එතකොට අර ජනපද කල්යාණේ අර රැලි රැලි තියෙන ලොකු සාය ඇඳගෙන නටද්දී මේ දැන් මේ මේ ස්වාමීන් මේක දැක්කා. දැක්ක ගමන් මොකද්ද හිතට ආවේ? දැක්ක ගමන් හිතුනේ මෙන්න තොණ්ඩුව. මෙන්න මාර තොණ්ඩුව. ඇයි දැන් මේක ඔක්කොම වට වෙලානේ මාර තොණ්ඩුවට? ඔක්කොම අටල දැන් බලන් ඉන්නවා. මේන්න තොණ්ඩුව කියලා හිතනකටම සිහිය උපන්නා කිව්වා. සිහිය ඉපදුනා කිව්වා. ඊට පස්සේ කිව්වා මගේ හිත කෙලිසුන්ගෙන් නිදහස් වුණා. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ මේ කියා දෙන පිළිවෙල නිසායි මේක වෙන්නේ. ඒකයි ශාස්ත්‍රුන් වහන්සේගේ නායකත්වය. ශාස්ත්‍රූත්වය නිසායි මේක වෙන්නේ. ඇයි සසරට වැටිච්ච පුද්ගලයව නේද මේ ටික ටික ටික හදලා ගන්නේ? සංසාරේ වැටිච්ච පුද්ගලයා. හොඳ කල්පනාවෙන් ඉන්න කියනවා. අතපය අකුල අධි දිගාරද්දි හොඳ හොඳ සීයෙන් ඉන්න කියනවා. සිවුරු පොරවද්දි, බදානේ වළඳද්දි, පානය කරද්දි, සතපෙද්දි, ඇහැරගෙන සිටිද්දි කොටින්ම කියන්නේ ඔව් වැසිකිලි කැසිකිලි අද්දි පවා හොඳ සීයෙන් ඉන්නේ. එතකොට කියන බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණිය අන්නේ ඒ විදිහට කියන මේ උපක්‍රමයේ කියා දුන්නාට පස්සේ ඒ විදිහට ඔන්න සීලය නිසා සන්තෝෂ වෙනවා. ඊළඟට ජීවත් වෙන රටාව නිසා සතුටක් විඳිනවා. ඉන්ද්‍රිය සංවරය නිසා සතුටක් විඳිනවා. දැන් මේ සතුට ධාර්මිකද නැද්ද? ධාර්මිකයි. කියනවා මහණෙනි ඊට පස්සේ යාට කියනවා දැන් හුදකලා වෙන්න. ඕන්න යාව දැන් හුදකලාවට පිටත් කරනවා. දැන් හුදකලා වෙන්න. දැන් මෙයා යන හුදකලා වනාන්තරයේට, රුක් සෙවණකට, ගල් එනකට දැන් මෙයා යනවා. දැන් ඔන්න උදේට පින්න පාත යනවා. ගිහිල්ලා ওই ගහක් යට ඉඳගෙන ඕක වැළඳුවා. පාත්‍රය හේදුවා. පාත්‍රයට වතුර ටිකක් ගෙනිච්චා, ගත්තා. තමන් ඉන්නේ ගහක් යටද ගහක් යටට ගෙනාවා. දැන් ඔන්න වැඩේ කරනවා ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඔව් උජුං කායම් පනිදාය. කය ඍජු කරගෙන පළඟක් බැඳගෙන වාඩි වෙනවා. එයා වාඩි වෙලා මොකද කරන්නේ? එයා හඳුනා ගන්නවා පංච නීවරණ මගේ සිත ආස කරන දේවල් වලට යනවද කියලා ඒ යන දෙයට ඒ යන දෙයට නොයන විදියට එයා මොකද කරන්නේ හිතට අදහස් ඇති කරගන්න. දැන් එයාගේ හිත යනවා නම් රාග ආරමුණු වලට. එයා මොකද කරන්නේ? ඔව් දෙතිස් කුණපිය වෙන් කර කර බලන්න පටන් ගන්නවා. ඔන්න එතකොට අභි පංච නීවරයන්ගේ කාමච්ඡන්දයට පහරක් වදිනවා. ඊළඟට එයා මේ අර මලකුණ මැරිලා මැරිච්ච මලකුණ නවසීවිතිකේ ඒක කුණු වී පස්සල නැහැටි බලන්න පටන් ගන්නවා. දැන් අර මාර බලවේගය නැති නිසා දැන් යාට මේක කරන්න පුළුවන්. දැන් උනායි කරන්න පටන් ගන්නවා. ඔන්න දැන් දැන් එහෙම කරන එකට දැන් හිත රාගයට යන්නේ ඔන්න දැන් මධ්‍යස්ථ තුන එතනින්. දැන් උනේ හිත ගැටෙන්න පටන් ගන්නවා. එක එක දේවල්. දැන් මොකද කරන්නේ? මෛත්‍රී කරන්න පටන් ගන්නවා. ඔන්න එතකොට එයා ඒක නිසා හිත ව්‍යාපාදයට යන එක වල්ලකිනවා. දැන් ඊට පස්සේ ඊට පස්සේ යාට උන නිදිමත වෙනවා. මොකද එයා කරන්නේ? ඔව් ආලෝක සංඥාව එළියේ තියෙනවා කියන එක එයා මොකද නිදිමත ගොඩාක් කියන්නේ කරවලත් එක්කයි. හොඳට බලන්න හිතලා හොඳට සමාධිය ගැන සමහරට අත්දකින් නැති මේ නිදිමත නැති වෙච්ච වෙලාව බලන සමාධිය තියෙන වෙලාවක හොඳ එළියක් තියෙනවා හිතේ. ආලෝකයක්. එතකොට මේ මේ ආලෝකය එයාට ආලෝක සංඥා. ඒ කියන්නේ දවල් වගේ යා හිත මෙනෙහි කරගන්න. එතකොට රෑ වුණාට එයාට කරවලකින් තොරව දැන් නම් ඉතින් හැමතේ ලයිට් උත් තියෙනවනේ. මොකක්වත්ම නැන්නේ ඒක ඉටි පන්දමක්වත් නැන්නේ. ගිනි පෙට්ටියක්වත් නැන්නේ. එතකොට මේ ඒ කරවලේ දැන් ඉන්නේ ඔන්න නිදිමතට තොරව ආලෝක සංඥාවට ඔන්න ඇති කරගන්නවා. ඔන්න හිත විසිරෙනවා නම් යා මොකද කරන්නේ? ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය වඩනකට විතක්කූපච්ඡේදාය ආනාපාන සති භාවේතබ්බෝ. භාවිතබ්බා. විතර්කේ නැති කරන්න නම් ආනාපාන සතිය වඩන්න තියෙන්නේ. ඒතර ආනාපාන සතිය වඩනවා. වඩනකොට මොකද වෙන්නේ? ටික ටික පංච නීවරණ යටපත් වෙලා එතකොට විචිකිච්ඡා වෙනවා. සැකේනකට මොකක්ද යා කරන්න ඕනේ? ශ්‍රද්ධාව දියුණු කරන්න ඕනේ. මොකද ශ්‍රද්ධාවෙන් තමයි සැකේ දුරු කරන්න තියෙන්නේ. එතකොට ශ්‍රද්ධාව දිනු කරගන්නවා. එතකොට මොකද මේ ටික ටික පංච නීවරණයන්ගෙන් සිත බැහැර වෙලා ඔන්න මෙයාට උපදිනවා විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් බැහැර වූ දිවිච්ච අකුසල අකුසලේහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙන් බැහැර වූ විතක්ක ਵਿਚාර සහිතී හොඳට මානසිකව යම් ධම්මෙ මෙනෙහි කරන්න පුළුවන් හැකියාවෙන් යුතු විවේකයෙන් හටගත් ප්‍රීති සැපේ ඇති විවේකයෙන් ප්‍රීති සුඛං විවේකයේ තමයි අර රාගයට හිත යන්නේ ද්වේෂයට හිත යන්නේ නිදිමතට වැටෙන්නේ ආලෝකයක් හිතේ තියෙනවා ඊළඟට හිත විසිරෙලා නැහැ සංසිඳිලා තියෙනවා සැකේ නැහැ එතකොට අර නීවරණයන්ගෙන් යා නිදහස් වෙලා ඒක තමයි තියෙන විවේකේ විවේකයෙන් හටගත් පීටි සැපයෙන් යුතුව ඇති වෙන චිත්ත සමාධිය තමයි පළවෙනි ධානයේ වඩනවා කියන මේක කියන මහණෙනි උපක්‍රමී ඊට පස්සේ ඒ ධානය හොඳට පුරුදු කළා ඊට පස්සේ විතක් ਵਿਚාර රහිත ප්‍රීති සුඛය යතු සමාධියෙන් හටගත් ධ්‍යානය දෙවෙනි ධ්‍යානෙ දිනු කරගන්නවා වාසය කරනවා ඊළඟට තුන්වෙනි ධ්‍යානෙ ප්‍රීතියටත් නොඇලි ඔව් සැපේටත් නොඇලි පීතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති ප්‍රීතියට නොඇලි උපේක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව වාසය කරන තුන්වෙනි ධ්‍යානයත් උපදවා ගන්නවා මේ කාලේ හිටපේ කොච්චර වාසනාවන්තදනේ දැන් බලන්න මේ කාලේ එහෙම හිතා ගන්නවත් පරිසරයක් එහෙම පරිසරයක් මේ කාලේ නැහැ. බලන්න බුදු කෙනෙක් පහළ වෙන්නේ හොඳම දැන් අපි මේ සින්දු වලින් ආරාධනා කරාට වඩින්න කියලා එහෙම කවදාවත් සින්දු අහලා වඩින්න බෝසත්තුරු නෑ. දැන් බලන්න මේ බුදවරු බුදවරු පහළ වෙන්නේ මේ ලෝකේ පින් කරපු අය ගානට ඉන්න කොටයි බුදවරු පහළ වෙන්නේ. පින් කරපු අය ඉන්නකොට. දැන් මේ යුගයේ අපි ගත්තොත් මේ යුගයේ ගෞතම බුදුරජාන් වහන්සේගේ ධර්මයේ නිර්මල ධර්මය අහන්නත් පිනක් තියෙන්න ඕනේ. මොකද දැන් අපිට පේනවා සමහර අයට මේ ධර්මයේ අහම්බෙන් තමයි දැන් මට මේ ධර්මය හම්බුනේ අහම්බෙන්. එහෙනම් අහම්බෙන් තමයි කෙනෙකුට මේ ධර්මය කියවන්න හම්බ වෙන්නේ. අහම්බෙන්. ඒ සමහර අයට ධර්මයේ ධර්මයේ පෙනිපෙනී වෙන පැත්තකට යනවා. විසි වෙලා යනවා ආය ධර්මයේ හම්බ වෙන්නෙම නැති විදියට යනවා ඉසිවිලා. සමහරුන්ට එහෙම නෙමෙයි හිතන්න බැරි විදියට ධර්මයට යා කැරකිලා යනවා. ඉතින් මේ නිසා මේවා අහම්බෙන් තමයි අපේ ජීවිතවලට කාටත් ඉන්නේ. ඒකට හේතුව තමයි ඒව අපිට මොකක් හරි තියෙන පින, පුංචි පිනක්. අර බුදුරජාණන් වහන්සේ කාලේ ගානට ඒ අය ගිහිල්ලා ඒ ඉපදුනා. දැන් දැන් බලන්න අර බාහිය දාරුචීරිය නේද? අර නැව කඩාගෙන ගිහිල්ලා ගඟේ ගහගෙන කියලා හිටියේ කොහෙද අර කෙලවරේ සුප්පාරක කියන බොම්බාය පැත්තේ. බොම්බාය පැත්තේ තියෙන මොහොත තීරේ. එතන මේ එහෙ ඉඳලා කොච්චර දුරද බලන්න සවැත් නුවර? සවැත් දුරට ගියානේ. අනික මේ අවසාන මොහොතේනේ ආයුෂත් ඉවර වෙලා ධර්මයේ හම්බ වෙන්න තියෙන එක්කිනාට කොහොම හරි හම්බ වෙනවා. ඒක අර මේ වගේ අපි අවංකවම ධර්ම ධර්මය ගැන අවංක අදහසක් යාට තියෙන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ ආ හතරවෙනි ධානයක් උපදවාගෙන වාසය කරනවා. කියන මහණෙනි ඊට පස්සේ දැන් එයාගේ හිත පිරිසිදුයි කියනවා. ඔව් පිරිසුදුයි කියනවා. බබලනවා කියනවා. අනංගනේ උපක්ලේශ රහිතයි. මුදු බූතියි. දැන් සිත මුරුදුයි. කම්මනීයි. කර්මන්නේ කියන්නේ දැන් මේ වගේ දැන් අපි යකඩේ හොඳට රත් කරාට පස්සේ යකඩේ කර්මන්නේ කර්මන්නේ කියන්නේ ක්‍රියාවට සුදුසි දැන් යකඩේ නවන්න පුළුවන් එහාට මෙහාට දිගාරින්න පුළුවන් කෙලින් කරන්න පුළුවන් දැන් යකඩේ තල්ල හදන්න පුළුවන් ඒ යකඩේ ක්‍රියාවට උමනා විදිහට යෝග්‍ය විදිහට තියෙනවා ඒකට තමයි කර්මන්නේ කියන්නේ එතකොට දැන් මේ සිතත් ඒ වගේ සකස් වෙන දෙයක්. ඒ විදිහට සිත සකස් වුණාට පස්සේ මේකේ තියෙන හරි ලස්සන වචන. හිතේ ඒ සිත ස්ථිරව පවත්වන්න පුළුවන්. ආනන්දපත්තේ නොසෙල්ලෙන ස්වභාවයෙන් පවත්වන්න පුළුවන්. ඒ කියන්නේ ඒ හිත හතරෙනි ධ්‍යානෙ ඒ වගේ සමාධියකට තිබුණ වෙලාවට මේ ගෙරෙව්වත් අකුණු ගැහුවත් ඒ හිතට බලපාන්නේ ඒ විදිහට ඒ හිත සකස් වෙනවා. ඊට පස්සේ අන්න එයාට බලා ගන්න පුළුවන් කියන තමන් අතීතේ සිටපු ආකාරයේ පෙර පුබ්බේ නිවාසානුස්සති ඥානෙ පෙර ජීවිත ගත කරපු ආකාරයේ ආට දකින්න පුළුවන් කියනවා. අන්න එයාට තමන්ගේම ඥානයක් ඇති වෙනවා ඊර්වසියා තමන්ව හඳුන ගන්නවා කියන මම මෙච්චර මේ වගේ ආත්මභාව කල්ප ගණන් මේ විදිහට තමන් ආවා මේ සංසාරේ කියලා තමන් තමන්ගේ ආපු ගමන හොඳට දැනගන්නවා කියනවා කල්ප ගණන් ධාතිය ගායක් නෙමෙයි 100ක් නෙමෙයි 40ක් 50ක් නෙමෙයි ලක්ෂයක් දසලක්ෂයක් නෙමෙයි කල්ප ගණන් තමයි මේ සංසාරේ කෙලවරක් නැතුව ආවා කියලා දැනගන්නවා මම මෙහෙමයි ඉපදුනේ මම මේවා කළේ මෙහෙම සැප දුක් විඳි සම්පූර්ණ දැනගන්නවා කියන මහණෙනි මෙන්න මේකටයි කියනවා කියන්නේ උපක්‍රමයේ සාර්ථකයි කියලා මේකටයි කියන උත්සාහය සාර්ථකයි කියන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ මහණෙනි මේ කෙනා හතරවෙනි ධානය තුල ඉඳලා ඊට පස්සේ ආහිත යොමු කරනවා අනිස් සත්‍යයන් දිහා බලන්න අනිස් සත්‍යයන් දිහා බලන්න එයා හිත යොමු කරනවා අනිස් සත්‍යයන් දිහා බලන්න එයා හිත යොමු කරනකොට එයාට පේනවා එයාට දිවසින් පේනවා දිවසින් පේනවා මේ සත්වයන් චුත්ත වෙනවා චුත වෙනවා පේනවා දැන් බලන්න අපිට සත්‍යයක් එහෙනම් ලෝකේ සත්‍යයන් චුත වෙනවා පේනවා උපදිනවා පේනවා චුතූපපාත උපදින චුත වෙනවත් පේනවා උපදිනවත් තියෙනවා. ඊළඟට චවමානේ උපජ්ජමානේ චුත වෙන උපදින හීනේ පණීති ලාමක වූ කර්ම උපතක් කරා යන අය උසස් වූ උපතක් කරා යන අය සුගතියේ උපදින අය දුගතියේ උපදින අය පේනවා එයාටම පුළුවන් මේ ඥානෙ ලබා ගන්න අනේ මේ සත්වයෝ මේ දුගතිය යන්නේ කයින් දුස්චරිතයේදීලා වචනෙන් දුස්චරිතයේ යෙදිලා මනසින් දුස්චරිතයේ යෙදිලා ආර්යයන් වහන්සේලාට අපවාද කළා අපහාස කළා මිත්‍යා දෘෂ්ටික වෙලා ඉඳලා මිත්‍යා දෘෂ්ටික කර්ම කරලා තමයි මේ මේගොල්ලෝ මනුස් මේ සත්වෝ අපාය යන්නේ කියලා Taman ගේම අවබෝධය ඇති වෙනවා ඊට පස්සේ දිව්‍ය ලෝක යන අය පේනවා යාට එයාට පේනවා අනේ මේ සත්‍යය දෙවියන් දෙවියන් අතර උපදින්නේ කයෙන් සුචරිතය කරලා වචනෙන් සුචරිතය කරලා මනසින් සුචරිතය කරලා ආර්යයන්ට උපවාද නොකරන ඉඳලා සම්මාදිට්ඨියෙන් යුක්තව ඉඳලා සම්මාදිට්ඨිය යුතු කර්ම කරලා තමයි කියලා මේ විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙයාට ලැබෙනවා මේ ලෝකේ සත්‍යයන් චුත වෙන ආකාරයත් උපදින ආකාරයක් දකින නුවණ මේ විදිහට මහණෙනි තථාගතයන් වහන්සේ පෙන්වා දෙන උපක්‍රමේ ඵල සහිතයි මේ මේ ගන්න උත්සාහය සාර්ථකයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ වගේම මේ විදිහට මේ හිත මුරුදු වෙලා කර්මන්නේ වෙලා මේ කිසිවකට නොසැලෙන ස්වභාවයකට හිතපත් වුණාට පස්සේ ඊට පස්සේ මේ ශ්‍රාවකයාට කියා දෙනවා මේ ආශ්‍රවයන් ක්ෂය වෙන ආකාරයට සිත මෙහෙවන්න කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා හොඳට නුවණින් විමසනකට එයා අවබෝධ කරගන්නවා මේක තමයි දුක්ඛාරි සත්‍යය. මේක තමයි මේ දුකේ හට ගැනීම. මේක තමයි මේ දුකේ නැතිවීම නිරෝධය. මේක තමයි මේ දුක නිරෝධ වන්නා වූ මාර්ගය. මේවා තමයි ආශ්‍රව මේම මෙහෙමයි ආශ්‍රව හටගන්නේ ආශ්‍රව නිරෝධය කියන්නේ මේක ආශ්‍රව නිරුද්ධ වෙන්න තියෙන්නේ මේ වැඩ පිළිවෙල කියලා මෙයා ආශ්‍රමයන්කින් හිත මිදෙවෙන ආකාරයට සම්පූර්ණ මේ හිත සකස් වෙලා යනවා ගියාට පස්සේ මෙයාගේ හිතේ තිබුණා නම් කාමයේ නැමැති ආශ්‍රවය ඒක ප්‍රහාණය වෙලා යනවා භවයට භවයට යන්න ආශ්‍රව තියෙනවා නම් ඒක ප්‍රහාණය වෙලා යනවා අවිද්‍යාව උපද්දවන්න ආශ්‍රව තියෙනවා නම් ප්‍රහාණය වෙලා යනවා. ගියාට පස්සේ යාගේ සිත අනාසව ආශ්‍රව රහිත බවට පත් වුණාට පස්සේ එයාට තේරෙනවා එයා සසරෙන් නිදහස් වුණා කියලා. මේ භව පැවැත්මෙන් මිදුණා කියලා. එතකොට මහණෙනි යාට යාගේම ඥානයක් කෙනවා කීනා જાති. ඉපදීම සේවලා ගියා. වුසිතම් බ්‍රහ්මචර්යයන් නිවන් මඟ සම්පූර්ණ කළා. බඹසර වාසයේ වාසය කළ ඉවරයි දැන් මං. කතං කරණීයං කලීතුදී සම්පූර්ණ කළා නාපරං ඊත්තත්තාය ආයමත් මේ සඳහා කළ යුතු මොකවත් නෑ මහණෙනි මෙන්න මේ විදිහට මේ උපක්‍රමයේ ඵල සහිතයි මේ උත්සාහය ඵල සහිතයි කියන මහණෙනි දැන් බලන්න කියනවා නිගණ්ඨ දැන් කලින් නිගණ්ඨනාත පුත්‍රගේ தත්ත්වය දැක්කනේ කියන මහණෙනි දැන් බලන්න කියනවා ඒවං වාදී භික්කවේ තථාගතෝ මහන්නේ තථාගතයන් වහන්සේ මෙබඳු දෙයක් කියන්නේ. එතකොට දැන් බලන්න බුදුරජාන් වහන්සේගේ ඉලක්කය. මේක හරි පැහැදිලි ඉලක්කය. දැන් මේ ඉලක්කය මොකද්ද මෙතන දේශනාවේ? මේ ජීවිතේදීම චතුරාර්ය සත්‍ය පූර්ණව අවබෝධ කරලා රහතන් වහන්සේ නමක් බිහි කිරීම නේද මේක ඉලක්කය. ඒ මාර්ගය මේ කියන්නේ. කියලා කියන මහණෙනි තථාගතයන් වහන්සේ මේ විදිහට කියන්නේ. ඒ නිසා මහණනි තථාගතයන් වහන්සේට කරුණු සහිතව දස වැදෑරුම් ප්‍රශංසාවක් හිමි කියනවා. ඒ තමයි කියනවා සමහර ඉන්නවා කියනවා මේ ලෝකේ සත්‍යයන් සැප දුක් විඳින්නේ පෙර කරන ලද්දා වූ කාර්යමය නිසායි කියලා. එහෙම කියන අය තථාගතයන් වහන්සේ දිහා බැලලා කල්පනා කරනවා ඒකාන්තයෙන්ම ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේ පෙර පිං කරපු කෙනෙක්. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ මෙවැනි සැපයක් ඇතුව වාසය කරන්නේ අනාශ්‍රව සැපයක්. ආශ්‍රව රහිත වූ සැපයක් සැපෙන් වාසය කරන්නේ. ඊළඟට මහණෙනි සමහර අය ඉන්නවා දේවමැවිල්ල විශ්වාස කරන. දේවමැවිල්ලක් තියෙනවා කියලා විශ්වාස කරන දේවමැවිල්ල පිළිබඳව විශ්වාසය ඇති අය කියනවා මහණනි තථාගතයන් වහන්සේව මවලා තියෙන ඒකාන්තම සුන්දර දෙවියෙක්. ඇයි හේතුව? ඇයි? ඔව් හැම පැත්තෙම සැපයක් විඳිනවා. ආශ්‍රව රහිත වූ සැපයක් විඳිනවා. ඒකාන්තයෙන්ම සුන්දර වූ දෙවි කෙනෙක් තමයි තථාගතයන් වහන්සේ මවලා තියෙන්නේ. ඊළඟට මේ ලෝකේ සමහරු කියනවා සැප දුක් විඳින එකතු වීම නිසා කියලා. මහණෙනි තථාගතයන් වහන්සේ ඒ මතය කියන කියනවා තථාගතයන් වහන්සේ එකතු වෙලා තියෙන්නේ සුන්දර වූ, කල්යාණ වූ යහපත සමගයි. ඒකයි තථාගතයන් වහන්සේ මේ කෙලෙස් රහිත වූ සැපයක් විඳින්නේ. සමහර අය මහණෙනි කියනවා මේ එක එක උපදින ආකාර තියෙනවා කියලා අභිජාති. තථාගතයන් වහන්සේ ඒකාන්තයෙන්ම කල්යාණ වූ උපතක් ලබාගෙන තියෙන්නේ. ඒකයි තථාගතයන් වහන්සේ මේ විදිහට සැපසේ වාසය කරන්නේ. සමහරු කියනවා මෙලව කරන උපක්‍රම හේතුවෙන් තමයි මිනිස්සයා සැප දුක් විඳින්නේ කියලා. මහන්නේ ඉබඳුය තථාගතයන් වහන්සේට කියනවා තථාගතයන් වහන්සේ හැබෑ ලෙසම කල්යාණ වූ උපක්‍රමය කරපු කෙනෙක්. ඒ කල්යාණ වූ උපක්‍රමය කරපු නිසා තමයි තථාගතයන් වහන්සේ ආශ්‍රව රහිත වූ සැපයක් විඳින්නේ කියලා. ඊට පස්සේ කියනවා මහණෙනි ඒ නිසා යම් කිසි කෙනෙක් පෙරවි මේ සැප විඳින්නේ පෙර කරපු කර්මයෙන් කියලා කියනවා නම් ඒගොල්ලොත් තථාගතයන් වහන්සේට ප්‍රශංසා කරනවා. යම් කිසි කෙනෙක් මේ සත්‍ය පෙරවිසු කර්මයෙන් පෙර කරන කර්මයෙන් සැප දුක් විඳිනවා කියන අදහස නැද්ද? ඒගොල්ලොත් තථාගතයන් වහන්සේට ප්‍රශංසා කරනවා. යම් කිසි කෙනෙක් හැබෑ ලෙස දේවමැවිල්ල පිළිගන්නවාද? ඒගොල්ලොත් තථාගතයන් වහන්සේට ප්‍රශංසා කරනවා. යම් කිසි කෙනෙක් දේවමැවිල්ලක් පිළිගන්නේ නැද්ද? ඒගොල්ලොත් තථාගතයන් වහන්සේව ප්‍රශංසා කරනවා. යම් කිසි කෙනෙක් මේ ලෝකේ සැප දුක් විඳින්නේ එකතු වීම නිසා කියලා කියනවාද? ඒගොල්ලොත් තථාගතයන් වහන්සේට ප්‍රශංසා කරනවා. යම් කිසි කෙනෙක් කොයේ මතේ දරන්නේ නැද්ද? ඒගොල්ලොත් තථාගතයන් වහන්සේට ප්‍රශංසා කරනවා. යම් කිසි කෙනෙක් මෙලව කරන උපක්‍රම හේතුවෙන් සැප දුක් විඳිනවා කියන මතයක ඉන්නවද? ඒගොල්ලොත් තථාගතයන් වහන්සේට ප්‍රශංසා කරනවා. යම් කිසි කෙනෙක් ඒ මතේ නැද්ද? ඒගොල්ලොත් තථාගතයන් වහන්සේට ප්‍රශංසා කරනවා. මහණෙනි මේ ආකාරයට තථාගතයන් වහන්සේට මෙලව කරුණු සහිතව දස වැදෑරුම් ප්‍රශංසාවක් ලැබෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාළම වික්ෂුන් වහන්සේලා බොහොම සන්තෝෂයටපත් වුණා. දැන් බලන්න පින්වත්නි මේ සූත්‍ර දේශනාව ඊටාම පැහැදිලි නිගණ්ඨනාථ පුත්‍රගේ දර්ශනය මොකද්ද? මතවාදය මොකද්ද? ඒ නිසා ඒ මතවාදී ගත්වය කොයි විදිහටද අමාරුවේ වැටුනේ අමාරුයි වැටිච්ච අයට ගොඩ එන්න බැරුණේ මක් නිසාද? මක් නිසාද? නිගණ්ඨනාථ පුත්‍රගේ මතය අහලා ඒගොල්ලෝ මොකද කළේ? ඒකට ආසා කළා. කිව්වා ඒකට අපි කැමති, ඒකට අපි රුචි. අපි ඒ ගැන සතුටුයි. ඒ නිසා අපිට වෙන දෙයක් ඕනේ මිනිස්සුක් ඕනේ නැහැ කිව්වා. එතකොට ඒගොල්ලේ අර අත්තර ගන්න බැරිව මත්ය ගත්තාම හිටපු නිසා ඒගොල්ලෝ අමාරුවේ වැටුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාණි තථාගතයන් වහන්සේ එහෙම නෙමෙයි. ඒගොල්ලෝ ඒගොල්ලන්ට උපමාවකුත් උන්වහන්සේ දේශනා කරානේ. මොකක්ද උපමාව? ඔව් විසපෙව් ඊතාලයෙන් විද්දට පස්සේ ඔව් ඒ තුවාලේ එයා දන්නවා දැන් මට විද්දා. දැන් මේ විස කටුව ඇතුළට ගියා. ඊළඟට විද්දු ගාවට එක්කන් ගියා. වෙද මහතුරේ කටුව මස් පාද පාදේ කටුව හෙව්වා. එතකොට එයාට රිදුනා. ඒ කටුව ඇද්දා. එතකොට රිදුනා. බෙහෙත් දාලා හේදුවා. එතකොට රිදුනා. ආයෙ බෙහෙත් දැම්මා. එතකොට රිදුනා. ටිකෙන් ටික සනීපුණා. දැන් හොඳයි. එතකොට පිළිවිලක් වෙච්ච දේ දන්නවා කිව්වා. දැන් මෙයා මේගොල්ලන්ට වෙච්ච දේ දන්නේ ඔහේ වදදිදී ඉන්නවා. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කළ මේක ලෝකයේ කරුණ අර කියපු කරුණ 10න් ගැරහුම් ලබනවා කිව්වා. ගැරහුම් ලබනවා කිව්වා ඒකෙන්. නිගණ්ඨ නිගණ්ඨ පිරිස්. ඔය ලෝකේ කවුරු හරි කියනවා නම් මේ සත්‍යය සැප දුක් විඳින්නේ පෙර කරපු කර්මයෙන් කියලා නම් ඒගොල්ලෝ ඒකාන්තයෙන්ම පෙර කර්ම කරපු අය. කවුරු හරි කියනවා නම් ලෝක දේව මැවිල්ලක් කියලා ඒගොල්ලන්ගේ මවලා තියෙන්නේ නපුරු දෙවියෙක්. කවුරු හරි කියනවා නම් ලෝකයේ සැප දුක් විඳින්න එකතු වීම නිසා කියලා ඒගොල්ලෝ එකතු වෙලා තියෙන්නේ පාපයත් එක්ක කවුරු හරි කියනවනම් කවුරු හරි කියනවා මේ ලෝකේ මේ ඒගොල්ලන්ගේ ජීවිතේ සැප දුක් විඳින උපක්‍රමෙන් කියලා ඒගොල්ලෝ දුක්ඛිත උපක්‍රම කරන අය මේ විදිහට ඒගොල්ලෝ නිඳා ලබනවා කිව්වා ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කළා නමුත් මහණෙනි මේක එහෙම එකක් නෙමෙයි කිව්වා මේකේ උපේක්ෂාවක් ඇති කරගන්න ඕනේ කිව්වා උපේක්ෂාවට අර ගෑන් ළමයාගේ ප්‍රශ්නේ කතා කළා මෙහෙම ඊට පස්සේ අර පිරිමි ළමයා මේක කල්පනා කරලා උපේක්ෂාවටපත් වෙනවා කියනවා. ඒ උපේක්ෂාවෙන් කියනවා මේ කරන්නේ නැත්තම් දැන් ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ නිගණ්ඨනාථ පුත්‍රගේ මේ වැඩපිළිවෙල තුල ඒ උත්සාහය ඒ උපක්‍රමේ ඵල රහිතයි කියනවා. ඒක අසාර්ථකයි කියනවා. ඒක කිසිම දෙයක් කිසිම දෙයක් නැහැ කියනවා. ඉතින් ඊට පස්සේ මං හරි අපූර්ව දර්ශන දැක්ක මට හරි බුදුම හිතුණා. මේ රජගහ නුවර ගිහිල්ලා මේ ගිය පාර දැන් අපි රජගහ නුවර ගිහිල්ලා කන්ද උඩට ගිහිල්ලා දැන් පහළට අපි අපි ස්වාමීන් වහන්සේලා කියපු නම කිව්වේ ඒ ඉන්දියා ළමයිට හිකුයි පහළට එනකොට මේ නිගණ්ඨ පිරිසක් අර නිගණ්ඨයන්ගේ කොටස් දෙකක් ඉන්නවනේ ශ්වේතම්බර දිගම්බර කියලා ශ්වේතම්බර පිරිසක් ශ්වේතම්බර කියන්නේ අර මේ සුදු වස්ත්‍රයක් ඇඳගෙන ඉන්නේ රෙදි කෑල්ලකින් සුදු පාට රෙදි කෑල්ලකින් කට වහගෙන ඉන්නේ. දැන් අපි අර මාස්ක් එකක් දාන්නේ ලෙඩ වලට. ඒ වගේ පොඩිට පොඩි මාස්ක් එකක් දාගෙන ඉන්නේ ඒගොල්ලෝ. හතර පස්සේ දැක්කේ මම එකපාරට ඒගොල්ලෝ ඇවිල්ලා වාඩි වුණේ මේ පුටුවේ නෙමෙයි. එතන රජගහනුව අර තියෙන අර විදුලි පුටුව යන තැන දන්නවදනේ? ඒතර එතන තියෙන පොඩි බංකුවක් යන. මේගොල්ලෝ බංකුවේ නෙමෙයි වාඩි වෙන්නේ. බංකුව උඩට නැගලා ගැටි ගැටි උඩ. තනිකර වඳුරු රංචුවක් දැක්කේ මම. මං හරිය පුදුමයටපත් වුණා නේ මේගොල්ලෝ විවාඩි වෙච්ච හැටි. එතකොට අපිට වේරුණා එතකොට අපි දන්නේ සංසාරේ එහෙමත් අපි එනවනේ. දැන් මාර්ගය මොකුත් දන්නේ නැහැ මේ පුරුදු වලට වැටලා පොග්ගල යන සංසාරේ යනවා එහෙම. හරි මාර්ගයක් මේ ලෝකේ කතා කළේ බුදුරජාණන් වහන්සේ විතරයි. වෙන කවුරුවත්ම හරි මාර්ගයක් කතා කළේ නැත්තේ ඇයි? කියන්න බලන්න. මේ ලෝකේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ පමණයි. වෙන කාටවත් මේක අල්ලන්න බෑ. කාටවත් අවබෝධ කරන්නත් බෑ කාටවත් මේක කියන්නත් බෑ කාටවත් වෙන පැහැදිලි කරන්නත් බෑ. මේක මේ ලෝකයේ පින්වත්නි අපිට මේ වචන වලින් කියන්න බෑ මේ උන්වහන්සේ මේ මේ දීලා තියෙන උපදේශ ඒක අනුගමනය කරපු භික්ෂුව ඇති කරගත්තු ඒ විමුක්තිය අපිට වචන වලින් කියන්න බෑ ඒක මේක ඒ තරම්ම පුදුම සාගතයි ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ මිනිස්යාව මේ කරේ හිත පහදවන්න කිව්වා. පහදවන්න කිව්වා මේ කරේ හිත. ඉතින් ඒ නිසා මේ අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කළා මහණෙනි තථාගතයන් වහන්සේ ලෝකෙට පහළ වෙලා තථාගතයන් වහන්සේත් උපක්‍රමය කියා දෙනවා. ඒ උපක්‍රමය ඵල සහිතයි. ඔව් ඒ උත්සාහය ඵල සහිතයි. දැන් අපිට මේ යුගයේ දැන් උන්වහන්සේ දේශනා කරපු යුගයේ තමයි ඒක විශේෂයෙන්ම ඒකේ බල බලපවත්න්නේ මේ යුගයටත් ඒ ධර්මයේ සම්දිත්තිකමයි අකාලිකමයි එහි පස්සෙකමයි ඕපනයිකමයි පච්චත්තං රීතබ්බ විඤ්ඤෝ කියන ගුණයෙන් යුක්තමයි නමුත් මේ යුගයේ තියෙන ප්‍රශ්නේ මොකද්ද මාර බලය මේ යුගයේ මාර බලවේග විසින් මේ පුද්ගලයාට මේක කරන්න දෙන්නේ නැහැ. ඒක 100ට කෝටියක් පැහැදිලි. ඒ තරම්ම පැහැදිලි එකක්. ඉතින් ඒ නිසා අර බුද්ධිමත් කෙනා හොඳට නුවණ පාවිච්චි කළා නුවණින් තමයි දැන් මම මේ ළඟදී ගියා එක ස්වාමීන් වහන්සේ තමයි බලන්න. ඉතින් උන්වහන්සේ හරි අහිංසක වයසක හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ කියලා ඇවිදලා තියෙනවා පිරිසට මම මට අවුරුද්දක් ඕනේ නිවාඩු. මම මේ අවුරුද්ද තුල මට ඕනකම තියෙන මේ දහම තුල රැඳිලා ඉන්න. අනේ සුමානයක්වත් බන් භාවනා කරන්න හම්බුන්නේ වැටිලා කොන්ද කියලා දැන් පත්තු බඳිනවා. මම ඉතින් ගිහිල්ලා මේ බලලා මට ඉතින් මම කොහොමද මේ කවුගේ හරියෝක මටත් හිතුණා කිව්වා මට මේක පටන් ගත්තාමනේ මේ ඔක්කොම කරදර එන්න පටන් ගත්තේ කියලා. ඉතින් ඒ නිසා මේ ඒවා සමහරුන්ට වෙන්නේ එහෙම වෙන්නකොට ඒගොල්ලෝ බය වෙලා ධර්මය අතාරිනවා. එතකොට මායාවේ උපක්‍රමේ හරියනවා සමහරු කරන්නේ මෝඩ වෙලා ඒගොල්ලෝ කියන්නේ නෑ නෑ මම නම් අතාරින්නේ නෑ. ඒ අහංකාරකම අහංකාරකම ගන්නවා කියන්නේ ඊළඟට ඒ ප්‍රශ්න දෙගුණ තෙගුණ වෙනවා කියන එකයි. මේකට තියෙනවා පොඩි විදියක් කතා කරන රටාවේ. අහංකාරකමින් අපි දොඩෝනේවා අපි සම්පූර්ණයෙන්ම අතාරින්න ඕනේ. අතහැරලා කියන්න ඕනේ දැනට නම් මම මේක කරගන්න උත්සාහයක් ගන්නවා. කොහොමද? දැනට. ඊළඟ මොහොතේ කොයි විදිහට වෙනස් වෙයිද කියලා මම කියන්න දන්නේ නැහැ. අන්න එහෙම කිව්වහම ඉඩක් තියෙනවා. කාටවත් හොයන්න බෑ මෙයා මේ ගමන යනවා කියලා. අපි විශ්වාසයෙන් කෑග ගහ කියනෝනේ කයි වාරුවෙන්. නෑ නෑ මගේ හිතේ නම් තියෙන මැරෙන්න ඉස්සෙල්ලා මට මේක කොහොම හරි අන්න අල්ල ගන්නවා. දැන් මේ ළඟදී මේ මේ අපි ළඟට පැවිදි වෙන දරුවෙක් ආවා. ඒ දරුවට ඉතින් ඉන්න දෙන්නෙම නෑ අමනුෂිකවල කරදර කරනවා. ඊරෝසේ හොයලා බැලුණා 100ක්. 100 ඇඟට වැහුණා ඒ ළමයාගේ. මම ඇයිසිය කරදර කරන්න කියලා. නෑමෝ නිදහසෙන් යන්න කියනවා. මං කෝ නෑ නෑ එහෙම නිදහස් වෙන්නේ නැසිය බය වෙන්න එපා. එහෙම යන්න බෑ සංසාරේ. මං කෝ දැන් මේ දරුවාට මේ ಗುಣධර්ම රැක්කොත් සුගතියවත් ඇයිනේ. නෑ නෑ සුගතිය යන්න දෙන්නේ නෑ කිව්වා. එහෙනම් අපි ළඟට ගන්නවා කිව්වා. ඕන්න බලන්න මෙරිච්චාගේ අදහස්. අපි ළඟට ගන්නවා කිව්වා මේකව. ඊරස මං ගොතෙන් 100ට මොකද වුනේ? මං ගොත දැන් 100 ඉන්නේ පෙරේත ලෝකෙනේ. ඔව් කිව්වා. මං ගොත මං ගොත 100ට පින් ගන්නත් බෑනේ. බෑ කිව්වා. ඊටසේ මම දැන් 100 මරුණට පස්සේ ඊළඟට දැන් පෙරේත ලෝකෙන් පස්සේ 100 චුත වෙලා ඊළඟට කොහෙද යන්නේ ඊළඟට එන්නේ නිරය කිව්වා ඒකත් දන්නවා ඊළඟට එන්නේ නිරය කියලාත් දන්නවා ඒ 100 දැන් පෙරේත ලෝකෙ සෙම්සොටුකක් ආයින්නේ ඒකත් දන්නවා අර මුණුපුරාට ධර්මාර්ගය යන්න දෙන්නේ නැහැ ඉතර වෙයි කියලා මම ඇයි කියලා එතකොට මේක මට ආයි සංසාරේ දකින්න හම්බ වෙන්නේ නැහැලු දැන් බලන්න අපේ වචනේ අල්ල දැන් මේ ළමයා මොනවා හරි කියුණා. මම නම් මේකෙන් කොහොම හරි නිදහස් වෙන ඉතර වුණා කියලා කියවලා මැරිච්චයි බය කොල්ල. දැන් බලන්න අපිට ඉතින් එහෙනම් එතකොට මාර බලයේ හැටියට දැන් ක්‍රියාත්මක වෙන්නේ 100න්නේ. නේද? එතකොට මේ මාර බලය කියන්නේ මොකක්ද? එතකොට දැන් මේ අනුසාරයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් විමුක්ති මාර්ගයේට යමෙක් අකුල් හෙලනවාද? ඒ ඔක්කොම මාර සේනාව. විමුක්ත මාර්ගයේ යමෙක් අවුල් කරනවාද? ඒ ඔක්කොම මාර සේනාව. විමුක්ත මාර්ගයට යන්න තියෙන අවස්ථාව අහිමි කරනවාද? ඒ ඔක්කොම මාර සේනාව. ශ්‍රද්ධාවට එන්න තියෙන අවස්ථාව නැති කරනවාද? ඒ ඔක්කොම මාර මාර සේනාව. මාර අනික මාරය වැහෙනවනේ. මාර සේනාව වැහෙනවා. එතකොට දැන් බලන්න මේ වන්ද ලෝකයක අපිට මේ කටයුතු කරන්න තියෙන බොහොම සුළු කාලයයි පින්වත්නි. අපි දන්නේ නැහැ කියන්නේ දැන් ඔය සයන්ටිස්ට්ලා නම් එක එකවා කියන සාමාන්‍ය සයන්ටිස්ට්ලාටත් වඩා ලෝකෙ ගොඩක් කියන්නේ අර මේගොල්ලෝ අර මේ අර අනාගතයේ විස්තර එක එක්කිනා කියන අය ඉන්නවනේ. ඉතින් එක එක දැන් මේ බටහිර රටවල් වලට ඉස්සරහට මේ ලබන අවුරුද්දෙන් පස්සේ ලොකු ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නේ තමයි මේ මිනිස්සුන්ගේ ડિප්‍රෙස් එක වැඩි වෙනවා. තියෙනනේ මිනිස්සු ආතතිය කියලා එකක්. ආතතිය වැඩි වෙන්නේ වැඩි වෙන්න ආතතිය වැඩි වෙන්නේ මේකයි. දැන් ලබන අවුරුද්දෙන් පස්සේ මේ 2012 ලෝක විනාශ ගැන මිනිස්සු බහුල වශයෙන් කතා කරන්න පටන් ගන්නවා පුදුම විදියට. මේක කතා කළාට ඒ මිනිස්සුන්ට විසඳුම් විසඳුම් නැහැ. දැන් අපි අපිට ඒක අමුත්තක් නෙමෙයි. අමුතන්නේ නෙමෙයි. අපි මේ ඇස කන නාසය දිව කය පවා මමයේ මගේ කියන ආත්මයෙන් තොරයි කියලා බුද්ධ වචනේ අහලා තියෙනවා. ඒතර පටවියාපතේජ අනිත්‍ය කියන එක අපිට අහන්න දෙයක් නැහැ නේද? එතකොට අපි ඇස කන නාසය දිවකය මනස විඥානය ස්පර්ශය මේ ඔක්කොම අනිත්‍යයි කියලා අනිත්‍යයි කියලා ලෝකේ යථාර්ථය ගැන කතා කරපු බණක් දහමක් අපි අහලා තියෙනවා. අරගොල්ලෝ එහෙම කිසිම දෙයක් අහලා නැහැ. ඒගොල්ලෝ දන්නේ එක දෙවියන් වහන්සේ ඒගොල්ලන් මවලා තියෙනවා මේ ජීවිතේ. එකම ජීවිතේ මේ. ඊළඟට ඒගොල්ලෝ මරුණට පස්සේ ඔව් මරුණට පස්සේ ඒගොල්ලන්ට එක එක මත තියෙන එක එක කොහේ ආයිද දන්නේ නැහැ ඒගොල්ලෝ. ඊට පස්සේ දැන් ඒගොල්ලන්ට පරලෝ ගැන අදහසක් නැහැ. අදහස තියෙන්නේ මේ ජීවිතේ. එතකොට මේ ජීවිතේ ජීවත් වෙන්න තියෙන කාලේ ඒගොල්ලන්ගේ ඩිප්‍රෙස් එක වැඩි වෙනකොට ඒගොල්ලෝ පුදුම විදියට කාමයට යයි. වෙන විසඳුමක් නැහැ. පුළුවන් තරම් බොයි. පුළුවන් තරම් අතේ තියෙන තුට්ටු දෙක වේදම් කර කර වේදම් කර කර සතුරු වෙයි දැන් 2012 අපි ඉවර වෙන්න යන්නේ. ඊට කලින් කාලා බීලා අපි ඉම්මු කියලා. වෙන වෙන මතයකට මේ ලෝකෙට යන්න බෑ. ඇයි බැරි? ධර්මේ නැති නිසා. ධර්මයේ තියෙන කෙනා හිම නෙමෙයි. ධර්ම තියෙන කල්පනා කරන කරන්න දෙයක් නෑ. આવොත් අපි ඒකට මූණ දෙනවා. නවත් අපි මේ ධර්මයේම මේ විදිහටම පුරුදු කරගෙන යනවා. කියලා අපිට ධර්මයේ තිබුණොත් විතරක් යාට පුළුවන් එයාගේ වැඩපිළිවෙල සැලැස්ම ආරගෙන යන නැති බොහෝ මිනිස්සු ජීවිතේ කඩාගෙන වැටේ. ඒ නිසා පින්වත්නි අපිට සුළු කාලයයි තියෙන්නේ ජීවිතය ගැන තේරුම් අරගෙන මේ කියන්න. ඉතින් ඒ නිසා අපි මේ දුර්ලභ අවස්ථාව තේරුම් අරගෙන මේ ජීවිතේ අර බුදුරජාන් වහන්සේගේ ධර්මයේ හිත පහදවාගෙන තනිකර මාර බලයක් ක්‍රියාත්මක වෙන තදේට අපිට හිතා ගන්න බෑ මේ මාර බලයේ තියෙන නපුරුකම ඒ තරම්ම නපුරු ලෝක පැවැත්මට නපුරු විදියට පුද්ගලයාව තල්ලු කරලා දාන බලවේගයක් තමයි මාර බලවේගය කියන්නේ. ඒ නපුරුකමට අපිට කියන්න වචන නැහැ. ඒ වගේ නපුරු බලවේගයක්. ඒතර මේ බලවේගය තමයි එක එක වෙයිසෙන් මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් අපිට පේන දැන් බලන්න පින්වත්නි අපිට පේන්නේ ලෝකේ භෞතික බලවේගයක් නේ දැන් යුද්ධ ආවත් ඊළඟට වෙන වෙන දේවල් ආවත් අපිට පේන්නේ නමුත් ලෝකයේ හසුරුවන්නේ මේ ජීවීන් හසුරුවන්නේ භෞතික බලවේගයක් නෙමෙයි. මේ ජීවීන් හසුරුවන්නේ ඇහැට පේන්නේ නැති බලවේගයක්. ඒ බලවේගය තමයි මාර බලවේගය. ඒ ඒ බලවේගය බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයේ තුලින් පරාජයටපත් කළා. ඒ පරාජයටපත් කළා තමයි උන්වහන්සේ මේ මිනිස්යාව දෙවියන්ව මේකෙන් ඈතර වෙන්න මාර්ගය කිව්වේ හොඳට තේරෙනවා බුද්ධ දේශනා හොඳට සිහියෙන් බලද්දී හොඳ කල්පනාවෙන් ඉගෙන ගන්නද්දී හොඳට තේරෙනවා මේ උන්වහන්සේ මොනතරම් සංවේදී මාතෘකාවක්ද කියලා නිතර නිතර උන්වහන්සේගේ දේශනාවල කියනවා මහණෙනි මේ මායාගේ බලයක් තියෙනවා මෙහෙම තියෙනවා කුසීත පුද්ගලයා මායාට අහු වෙනවා නිකන් හුල්ලකට කඩාගෙන ඉන්න ගහක් වගේ දේශනාවල නැද්ද එහෙම එක එක විදිහට තියෙනවා විස්තර කර කර මහණෙනි මේ අර ගිජුලේනියා කැටකුරුල්ලා ගත්තා වගේ මේ මායя මේ සත්‍යව අල්ල ගන්නවා. එක එක විදිහට උපමා වලින් තියෙනවා දේශනා කළා. ඉතින් මේ නිසා ඒක දැනක උපමාවක තියෙනවා මහණෙනි මායя මෙහෙම කෙනෙක් කියනවා. ඔන්න නරියෙක් යනවා මේ ගම් යුරක් අද්දරින් යනකොට ඉබ්බෙක් යනවා මේ ගම් යුරයිනේ. ඒතකොට නරියා මොකද කරේ? දෝගන යනවා ඉබ්බා ළඟට මොන කොයි අඬුවද ඉබ්බා කටුවෙන් එළියට දාන්නේ මං කඩන් කනවා කියලා. ඉබ්බ දකින්නවා මෙයා ආයෙනවා. දැක්ක ගමන් ඉබ්බා මොකද කරන්නේ? ඔව් ඔක්කොම ඇතුළට අරගෙන ඉන්නවා. ඉන්නවා ඉන්නවා ඉබ්බා අඬු දිගරින්නේ නැහැ. නරිය බලන් ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා මැදිස්ත වෙලා කලකිරලා යනවා. ඒ වගේ ඉන්න කියනවා. දැන් බලන්න ප්‍රශ්නේ එතකොට. අපි මේ ඔහේ අපි නිකාම අඬු දාන විදිහට මම නම් මේක කරගන්නවා කියන කරගන්නවා නෙමෙයි ඈ දැන් අපිට පින්වත්නි දැන් මම ධර්මයේ හොයාගෙන යන කාලේ මගේ මට උගන්වපු ගුරුවරු කිව්වේ නෑ නෙව්වා. කෙලවර නැතු උන්වහන්සේලාත් මාර බලවේගින් ගුටි කෑවා. නමුත් බුද්ධ වචනයත් එක්ක මේ සිද්ධි ගලපගත්තේ නෑ. මෙහෙම දෙයක් මේකේ තියෙනවා කියලා. ගුටි කකා හිටියා කයිවාරුවෙන්. මම කොහොම හරි මේක කරගන්න කොහොම හරි කරගන්නවා. කොහොම හරි කොහෙ කරන්නද? කොහොම හරි කරගන්න නම් ඉතින් මොකද්ද කොහොම හරි? කොහොම හරි කරගන්න බෑ. ධර්මයේ ගියොත් විතරයි. ඉතින් ඒ නිසා මේක මේක හොඳට තේරුම් අරගෙන ඔබට මේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දිනු කරගෙන මව මේ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්බුදු රජාණන් වහන්සේගේ මේ උතුම් බුද්ධ ශාසනයෙම පිහිට පිළිසරණ ලබන්නට අප සෑම දිනාටම වාසනාව ලැබේවා සාදු සාදු සාදු